රතනසාර පන්තහම්දුරන් වහන්සේට ඒ වගේම අපේ සම්තින්ද්‍රිය පන්තහම්දුරන් වහන්සේ ඇතුළු මේ කටයුත්ත වෙනුවෙන් කැපවී කටයුතු කරන හැම දෙනා වහන්සේටම ගිහි පැවිදි හැම දෙනාටම අපගේ කෘතඥතාව සහ පුණ්‍යානුමෝදනාව පළ කරමින් අද දිනේ මේ විදිහට අපි දේශනාවේ කටයුතු ආරම්භ කරනවා. ඔබ වහන්සේලා හැම කෙනෙකුටම ඇහෙනව නේද? ගැටලුවක් නැතුව ඇහෙනවද හඳුනන? අනවන්තරෝ හොඳයි. එහෙමනම් අපි ගිය සතියේ කෝටදාන්ත සූත්‍රය නතර කරපු තැන ඉඳලා අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යන්. දැන් කෝටදාන්ත සූත්‍රයට අදාළව අපි සිද්ධ කරන අද තුන්වෙනි සාකච්ඡා වාරයේ අද තියෙන්නේ අපි පහුගිය සති දෙක තුළ කෝටදාන්ත සූත්‍රයේ යම් ප්‍රමාණයක් දුරට සාකච්ඡා කරගෙන ආවා. ඒතකොට කෝටදාන්ත බාමුණ කොයි වගේ කෙනෙක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරගත්ත සූත්‍ර නිදානය පැහැදිලි කරගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෘෂ්ටාන්ත කතාවක්, නිදර්ශන කතාවක් අනුසාරයෙන් කෝටදන්ත බමුණා විසින් විමසන ලද අත්‍ය පිළිබඳව විමසන ලද ප්‍රශ්නයට නිරවුල් කරමින් ඒකට අදාළව ගොනු කරන ලද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ පිළිතුර පිළිබඳව කොටස දක්වා මේ දේශනය දක්වා කොටස අප සාකච්ඡා කරලා අවසන් කරන්නට යෙදුනා. එතකොට ගිය සතියේ මම සිහිපත් කළා අපි කතා කරපු කොටස ඊ타මාත්ම වැදගත් ශේත්‍ර කිහිපයක් මේ තුල ඉඳගෙන අධ්‍යයනය කරන්න පුළුවන් කාරණා රාශියක් අපි ගිය අවුරුද්දේ ගිය සතියේ කරපු සාකච්ඡාව තුළ ඇතුළත් වුණා කියන එක. විශේෂයෙන්ම මේ පාලකයෙක් හැටියට පාලකයා රටවැසියාගේ සුභසිද්ධිය පිණිස කොයි විදිහෙන්ද කටයුතු කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව අර මහා විජිත රජතුමාට මේ පූජිත බ්‍රහ්මනා විසින් පෙන්වා දෙන සංවිධානය තුළ එහෙම ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම යහපත් නායකයෙක් සතු විය යුතු ගුණාංග මොනවාද කියන එක සම්බන්ධයෙන් මහා විජිත රජතුමා පිළිබඳව පෙන්වා දෙන ගුණාංග තුලින් පෙන්වා දෙනවා යහපත් පාලකයෙක් සතු යුතු ගුණාංග මොන වගේද කියලා. එතකොට පූජිත බ්‍රාහ්මණය තමයි අවවාද අනුශාසනා සැපීම සිද්ධ කරන්නේ. එතකොට ਉਹ අනුශාසකයෙක්. එතකොට අනුශාසකෙන් පුද්ගලයාගේ යහපත පිණිස කොයි ආකාරයට ඉවහල් වෙනවද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම ත්‍රිවිධ යාග සම්පත්තිය සහ සොළොස් පිරිකර කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරගත්තා. ඒතකොට පිරිකර කියන්නේ පරිවාර වෙනවා කියන අදහස යාගයට. යාග සම්පත්තිය කියලා කිව්වේ මුල මැද අග කියන තුන් අවස්ථාවේදීම චිත පහදවාගෙන කටයුතු කිරීම. එතකොට මේ දක්වා කොටස අපි සාකච්ඡා කළ අවසానයි. දැන් කෝටදාන්ත බමුණා දැන් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරලා අවසන් වෙනකොට අනිත් ඔක්කොම බමුණු සතුටු වෙද්දී පුරෝ මේ මේ කියන කෝටදාන්ත බ්‍රාහ්මණය විතරක් නිහඬව ඉන්නවා. එතකොට අනිත් අය ප්‍රශ්න කරනවා කුමක් නිසාද ඔබ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ සුභාසිතයක් විදියට සතුටු නොවෙන්නේ කියන ප්‍රශ්නේ විමසුවට පස්සේ ඔහු ඔහුට ඇතිවෙච්ච අදහසක් පිළිබඳව ප්‍රකාශ කරනවා මම සුභාසිතී සුභාසිතී විදියට අනුමෝදන් වෙනවා. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ දේශනාව මේ කතාව ප්‍රකාශ කරනකොට මා විසින් මෙහෙම අහලා තියෙනවා කියලා හෝ එහෙම නැත්නම් මෙසේ සිදුවීමට සුදුසුයි කියන කාරණාව මතු කළේ නැතුව මෙසේ එකල්හි මෙසේ විය ආදී වශයෙන් මේ කතාව මතු කළා කියන එක. එහිදී පොටදාන්ත බමුණ විමසන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ මහවිජිත රජු හැටියට හෝ මේ පූජිත බමුණා හැටියට කටයුතු කළාද කියන එක. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ කාලේදී උන්වහන්සේ සමන් වහන්සේ පුරෝහිත බ්‍රාහ්මණය හැටියට ඒ ආගයට අනුශාසනා සිද්ධ කරපු බව. හරි. එතකොට එතනින් කෝටදාන්ත බමුණාගේ මූලික කැණේ පිළිබඳ විසඳුම අවසන් වුණාට සූත්‍ර දේශනාව මෙතනින් නිමා වෙන්නේ නැහැ. තවදුරටත් ඉදිරියට සූත්‍ර දේශනාව තවදුරටත් සාකච්ඡාවට ලක් වෙනවා. කෝටදාන්ත බමුණට ඕන වෙනවා තවදුරටත් මේ කියන යාගයටත් වඩා උත්කෘෂ්ට වූ මේ කියන යාගයටත් වඩා විශිෂ්ට වූ මහත්ඵල මහානිසංස ගෙන දෙන තවත් යාග ක්‍රමයක් යාග ක්‍රමයක් හෝ යාග ක්‍රම තියෙනවද කියන කාරණාව දැනගන්න අවශ්‍ය වෙනවා. ඒතො නිච්ච දාන අනුකූල යඤ්ඤ කියන මේ කියන අනුමාත්‍රකාව යටතේ ගොනු වෙලා තියෙන දේශන කොටස තුල ඇතුළත් වෙන්නේ මේ කෝටදන්ත බ්‍රාහ්මණය විසින් ඒ පිළිබඳව විමසා දැනගත්ත කාරණා සමූහයක්. එතකොට එතනදී පේනවා සීලය සහ ආධ්‍යාත්මික ගුණය එතකොට යාගයක් මහත්ඵල මහානිසංස වෙන්න එහෙම නැත්නම් පරිත්‍යාගයක් මහත්ඵල මහානිසංස වෙන්න ඒ පුද්ගලයා සතු වන සීලය ඒ වගේම ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය කොයිතරම් දුරට ඉවහල් වෙනවද කියන එකත් විශේෂයෙන්ම දායකයා ඒ සඳහා ඇති කර ගන්න ලබන සිතුවිලි කොයිතරම් දුරට වැදගත් වෙනවද කියන එකත් මේ නිත්‍ය දාන අනුකූල යඤ්ඤ කොටස පැහැදිලි කර ගන්නකොට අපිට විස්තර කර ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් අපි මෙතන ඉඳලා ඒ pāli පාඩත් විස්තර කරගෙන අර්ථ සාකච්ඡා කරගෙන යන අතරේ ඒ තුළ මතුවෙන වැදගත් කාරණා පිළිබඳව අපගේ සැලකිල්ලට ගනිමු. අත්තිපනබෝ ගෝතම අඤ්ඤෝ යඤ්ඤෝ ඉමායි ත්‍රිවිධාය යඤ්ඤ සම්පදාය සෝලස පරික්ඛාරාය අපපත්තතරෝ අප්ප සමාරම්භතරෝච මහප්පලතරෝච මහානිසංසතරෝච එතකොට කුටනන්ත බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භවත් භෝගෝතම භවත් ගෞතමයන් වහන්සේ සෝලස පරික්ඛාරාය ඉමායි ත්‍රිවිධාය යඤ්ඤ සම්පදාය සෝලස කෙලෙස්කරකින් යුත් මේ ත්‍රිවිධ යාග සම්පත්තියට වන අපත්තතරෝ අල්ප වූ කටයුතු ඇති අප සමාරම්භතරෝ වඩා අනිසංසතරෝ වඩා මහත් අනිසංස ඇති අනේද මේ කියන විදිහට සමස්ත රටවැසියන්ව ගෙන්නලා රටවැසියන්ව ගෙන්වලා තනින් තන තනින් තන දන්හල් පිහිටුවලා මිනිසුන්ට අවශ්‍ය කරන ඒ උපභෝග පරිභෝග ඒ සම්පත් ලබා දෙනවටත් වඩා ආනිසංශ ගෙන දෙන බොහොම පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන් වෙනස් ත්‍යාග ක්‍රමයක් තියෙනවද කියන එක කෝට දන්ත බමුණ විමසන්නේ එෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිකෝ බ්‍රාහ්මණ අඤ්ඤෝ යඤ්ඤෝ එබඳු වූ වෙනස් ත්‍යාගයක් තියෙනවා මේ කියන විදිහට අර සොලොස් පිරිකරකින් යුත් ත්‍රිවිධ යාග සම්පත්තියට වඩා අල්ප වූ කටයුතු ඇති වඩා අල්ප උත්සාහයෙන් සිදු කළ හැකි වඩා මහත්ඵල ඇති වඩා මහත් ආනිසංස ඇති වෙනත් ත්‍යාගයක් තියෙනවා කියන කාරණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට කුරුදන්ත බ්‍රාහ්මණයා විමසනවා කුමක්ද ඒ යාගය? කතමෝපනසෝ භෝගෝත්තම යඤ්ඤු. භාග් ගෞතමයන් වහන්සේ එකී යාගයේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ යාග ක්‍රමය පිළිබඳව විස්තර කරනවා යානිකෝපනතානි බ්‍රාහ්මණ නිච්ඡ දානානි අනුකූල යඤ්ඤානි. අනුකූල යඤ්ඤානි නිච්චදානානි කියලා කියන්නේ කුල පරපුරෙහි දෙනු ලබන නිතිදන්. කවරෙක උද්සාද සීලවන්තේ පබ්බජිතේ උද්දිස්ස. එතකොට දෙසා අනුකූල යඤ්ඤං නිච්ච නිච්ච දානානි කුල පරපුරෙහි දෙනු ලබන නිතිදන් දී යන්ති දෙනු ලැබේද අයංකෝ බ්‍රාහ්මණ යඤ්ඤෝ ඉමායති විද්දාය යඤ්ඤ සම්පදාය මෙන්න මේ කියන යාගය අර කියපු ත්‍රිවිධ යාග සම්පත්තියට සොලස් කිරිසකින් පිරිවරකින් යුත් යාග සම්පත්තියට වඩා මහත්ඵල මහානිසංස බව බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වා දීලා තියෙනවා. එතකොට සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙනු ලබන නිතිදාන මේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ශ්‍රමණ සම්ප්‍රදායයන් ජීවත් වුනේ ගිහි ජනතාව විසින් සිව්පසේ සැපීම මත එත තමන්ගේ නිවසේ සිටින නිවසියන්ට සකස් කරගන්න ආහාර ප්‍රමාණයට වඩා කිසියම් හෝ වැඩිපුර ආහාර ප්‍රමාණයක් සකස් කරගන්න. එහෙම නැත්නම් නිශ්චිතව දැන් බුදුරජාණන් වහන්සේගේ බුදු ශාසනය ආරම්භ වුණාට පස්සේ ඒ ආරාම ආශ්‍රිතව එහෙම නැත්නම් ඒ වික්ෂුන් වහන්සේලා මූලික කරගනිමින් ඒ තමන්ගේ නිවෙස් වල නිති නිරන්තරයෙන් කියන්නේ දෙවියන්ට දානේ පූජා කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා සමන්ත පුළුවන් ප්‍රමාණ. සමහරලාට ස්වාමින් වහන්සේලා 500ක් එහෙම නැත්නම් 100ක් 10ක් 5ක් ආදී වශයෙන් මේකෙන් තමන්ට පුළුවන් ක්‍රමයට ඒ ඒ නිවෙස්වල දානේ පූජා කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දැන් අනේ පිටුසිටුතුමා ගත්තොත් අනේ පිටුසිටුතුමාගේ නිවසේ නිතිපතා දිනපතා මේ විදියට ඒ දානේ පූජා කිරීම කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දැන් අර මණිකාර කුලපගතිස්ස කියලා කතාවක් තියෙනවා මේ ධම්මපදට්ට කතාවේ. එතකොට ඒ කතාව තුළදී පෙන්වා දෙන්නේ අර ඒ කුළු මණිකාර කුළුපක තිස්ස හාමුදුරුවෝ ඒ මණික් කරුවා නිසා විපතටපත් වුණාට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ පච්චති මුනිනෝ බත්තං තෝකතෝකං කුලේ කුලේ පිණ්ඩිකාය චරිස්සාමි අත්තිජංගා බලමං මගේ කකුල් දෙකේ ශක්තිය තියෙනකන් මම පින්දු පින්දු පිනිස හැසිරෙනවා පච්චති මුනිනෝ බත්තන් තෝකතෝකන් ටික ටික මේ මේ මුනිවරු සඳහා එහෙම නැත්නම් භික්ෂූන් උදෙසා ගෙවල් වල ආහාර සකස් වෙනවා. මගේ කකුල් දෙකේ හයිය තියෙනකම් මම ඊට පස්සේ පින්ඩපාතයෙන් ආහාරය සම්පාදනය කොටගෙන ජීවිතය පවත්වා ගන්න බව මණිකාර කුලපකතිස්ස හාමුදුරුවෝ එතනදී අර මණික් කරුවාට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ ගාථාම තේර ගාථාවකට ඇතුළත් වෙනවා. එනිසා එදා සමාජයේ සිරිතක් තිබිලා තියෙනවා විශේෂයෙන්ම ඒ ශ්‍රමණ ඒ පැවිද්දන් උදෙසා ආහාර පූජා කිරීම එහෙම නැත්නම් ඒ ආහාර මේ ආරාම වලට නිති දන් පවරලා යම්කිසි ස්වාමින් වහන්සේලා ප්‍රමාණයකට ආහාර පූජා කිරීමේ දානේ පූජා කිරීමේ ක්‍රමයක් පැවතුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට කුලපරපුරෙහි දෙනු ලබන නිති දාණය, නිත්‍ය දාණය කඩ කරන්නේ නැතුව සිල්වත් පැවිද්දන් උදෙසා දෙනවා නම් ඒක අර කියපු යාගයට වඩා අර කියපු යාගයට වඩා අල්ප වූ කටයුතු ඇති අල්ප උත්සාහයෙන් සිදු කළ හැකි වඩා මහත්ඵල ඇති වඩා මහත් ආනිසංසදායි යාගයක් ඇටියට බුදුරජාණන් වහන්සේ මෙතනදී කූටදන්ත බමුණට පෙන්වා දෙනවා. කූටදන්ත බමුණ කියලා කියන්නේ බොහොම විදග්ධ විමසුම් සීලී නුවණකින් යුක්ත වෙච්ච බමුණේ ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ඒකට හේතුව මොකක්ද? කෝණකෝ භෝගෝත්තම හේතු කෝපච්චයෝ. භෝගෝත්තම බවත් ගෞතමයන් වහන්සේ කෝණකෝ හේතු. ඒට හේතුව කුමක්ද? කෝපච්චයෝ ඒට ප්‍රත්‍ය කවරේද? ප්‍රත්‍ය කවරේද කියලා මේ කාරණාව පිළිබඳව විමසනවා. ඒ ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා අන්නකෝ බ්‍රාහ්මන ඒව රූපං යඤ්ඤං උපසංකමන්ති අරහන්තෝ වා අරහන්ත මග්ගං වා සමාපන්නා. එතකොට මෙතන ඒව රූපං යඤ්ඤං කියන එකෙන් අදහස් කරන්නේ අර පෙර කියපු මහවිජිත රජතුමා විසින් සිද්ධ කරපු යාගය හා සමාන යාගයන්. එතකොට බ්‍රාහ්මණ බමුණ ඒව රූපං යඤ්ඤං මෙබඳු එබඳු වූ යාගයට අරහන්තෝ වා රහතන් වහන්සේලා හෝ අරහන් අරහත්මත් මග්ගං වා සමාපන්න රහත් මග්ගට පිළිපන්නෝ හෝ න උපසංකමන්ති නොයලඹති සංකිස්ස හේතු ඒට හේතුව කුමක්ද විස්සන්ති හෙත්ත බ්‍රාහ්මණ දණ්ඩප්පහාරාපි ගලග්ගාහාපි බ්‍රාහ්මණ බමුණ එක්ත මෙබඳු යාගයන්හි දණ්ඩප්පහාරාපි දඬු වලින් පහර දීම්ද ගලංගාහාපි ගෙල ගැනුම්ද දික්සාන්ති දක්නා ලැබේ දක්නා ලැබේ තස්මා ඒව රූපං යන් යන්න උපසංකමන්ති අරහන්තෝ වා අරහන්ත මග්ගං වා සමාපන්න එනිසා මෙබඳු යාගයට රහත් වූවෝ හෝ රහත් මගට පිළිපන්නෝ හෝ නොයලඹෙති එතකොට මේ දණ්ඩප්පහාර කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දාන කටයුතු සිද්ධ කරනකොට මිනිස්සු කරගෙන එහෙම නැත්නම් අනෙක් මිනිසුන් පීඩාවට පත් කරගෙන ඉන්නකොට ඒ තේලිය සකස් කරන්න සමහර මිනිස්සු දඬු මුගුරු අරගෙන මිනිස්සු හරියට පොල්මේ යවන්න දඬු වලින් පහර දීන එහෙම නැත්නම් බෙල්ලෙන් අල්ලලා ඒක ආදී කටයුතු සිද්ධ වෙන එවැනි යාගවලට රහතන් වහන්සේලා හෝ රහත් මගට පිළිපන්න උත්මය හෝ පැමිණෙන්නේ නැති බව තමයි මෙතන බුදුහාමුදුරුවෝ අවධාරණය කරන්නේ. යානිකෝපනතානි බ්‍රාහ්මණ නිච්ඡදානානි අනුකූල යඥානි සීලවන්තේ පබ්බජිතේ උද්දිස්ස දීයාන්ති. බ්‍රාහ්මණ යම් ඒ කුලපාත වූරෙහි දෙන් ලබන නිතිද්දා සිල්වත් ප්‍රවිද්දන් උදෙසා දෙනු ලැබේද ඒව රූපං කෝ බ්‍රාහ්මණ යන් යන් උපසංකමන්ති අරහන්තෝ වා රන් වහන්සේලා හෝ රහත් මගට පිළිපන්නෝ හෝ එළඹෙති. ඒට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අර කියපු විදිහට ගලක් ගාහාපි කියලා ගෙලගෙනුම් හෝ නොදක්නා ලැබේ. එබඳු යාගයට රහත් වූ හෝ රහත් මගට පිළිපන්නෝ හෝ පැමිණෙති. අනු බුදුරජාණන් වහන්සේ ඒ නිසා දේශනා කරන අයං කෝබ්‍රාක්මන හේතු අයං ප්‍රත්‍යයතු. බම්මුණ මේ මේ තමයි හේතුව මේ තමයි ප්‍රත්‍යය. මේ කියන ආකාරයට අර කියපු සොල්ලොස් පිරිකරකින් යුත් යාග සම්පත්තියට වඩා මේ ආනිසංසදායි යාගයක් හැටියට මේ කියන කුල පරපුරෙහි දෙනු ලබන නිති දාණය ආනිසංසදායි යාගයක් හැටියට පෙන්වා දීමට එතකොට පළවෙනි එක මහාවිජිත රජු මූලික කරගෙන පෙන්වා දුන්න යාගයට වඩා කුල පරපුරෙහි දෙනු ලබන නිති ධනක් තියෙනවා නම් ඒක සිල්වත් පැවිද්දන් උදෙසා දීම වඩාත් මහත්ඵල මහන්සස්දායි අර වගේ වෙහෙසලා මහන්සි වෙලා ඒ තරම කැපවීමෙන් කටයුතු කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඊට පස්සේ කෝටදන්ත බමුණ නැවතත් විමසනවා අත්තිපන භෝගෝතම අඤ්ඤෝයන්. අර කියපෝ ත්‍රිවිධ යාග සම්පත්තියටත් කුලපරපුරෙහි දෙනු ලබන නිතිදානයටත් වඩා ආනිසංසදායක වෙච්ච අඤ්ඤෝයඤ්ඤෝවත්ති වෙනත් යාගයක් තිබේද? එතකොට තවත් ඒ වගේ යාගයක් තියෙනවද කියලා මේ කියන කෝටදන්ත බමුණ විමසනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අත්තිකෝ බ්‍රාහ්මණ අඤ්ඤෝ යඤ්ඤෝ වෙනත් බමුණ අත්තිකෝ අඤ්ඤෝ යඤ්ඤෝ වෙනත් යාගයක් තියෙනවා. ඒකට අර කියන පාලි පාඨයේ මේ විදියම නිසා අපිට ආපහු ඒවා කියලා පැහැදිලි කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. මේ කියපු ත්‍රිවිධ සොලස් පිළිකරකින් යුත් ත්‍රිවිධ යාග සම්පත්තියට කුලපරපුරෙහිදෙන් ලැබෙන නිති දාණයටත් වඩා ආනිසංසදායක වෙච්ච වෙනත් යාගයක් තියෙනවා. කතමෝ පන බෝ සෝ ගෝතම යඤ්ඤෝ බෝ ගෝතම බවත් ගෞතමයන් වහන්සේ සෝ යඤ්ඤෝ කතමෝ ඒ ආගේ කුමක්ද ඒ ආගේ කවරේද එතකොට ඒ ආගේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යෝකෝ බ්‍රාහ්මණ චාතුද්දිසං සංගං උද්දිස්ස විහාරං කරෝති බමුණ යමෙක් සිවුදිගෙන් වඩින වික්ෂෝන් උදෙසා විහාරයක් කරයිද අයංකෝ බ්‍රාහ්මණ යඤ්ඤෝ බමුණ මේ කියන යාගය සොළොස් පිරිකරකින් යුත් මේ ත්‍රිවිධ යාග සම්පත්තියටත් කුලපරපුරෙහිදෙන් ලබන නිතිදානයටත් වඩා අල්පව කටයුතු ඇති වඩා අල්පෝත්සාහයෙන් සිදු කළ හැකි වඩා මහත්ඵල ඇති වඩා මහත් ආනිසංස ඇති යාගයකි එතකොට අර කුලපරපුරෙහිදෙන් ලබන දාණයට වඩා සෙව්දිකින් වඩින සංඝයා උදෙසා විහාරයක් සකස් කරලා ආරාමයක් සකස් කරලා පූජා කරන්න පුළුවන් නම් ඒක වඩාත් ආංශංශදායි යාගයක් හැටියට පෙන්වා දීලා තියෙනවා එතකොට ඒක සංඝයා උදෙසා පරිත්‍යාග කරපු නිසා සංඝයා උදෙසා මේ කියන විදිහට විහාරයක් සකස් කරලා පරිත්‍යාග කරන නිසා ඒ පරිත්‍යාගයේ හේතුවෙන් මේ කියන එක යඤ්ඤෝ කියලා මේ කියන පරිත්‍යාගයේ යාගයක් හැටියට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දීලා තියෙනවා. එතකොට අර කුලපරපුරේ දෙන දාණයට වඩා මේ කියන විහාරයක් සකස් කරලා පූජා කිරීම අල්ප වූ කටයුත්තක් බවට පත් වෙන්නේ කොහොමද? දැන් කුල පරපුරක දෙනු ලබන දාණය කඩ කරන්නේ නැතුව දිනපතාම ඒ වෙනුවෙන් කවුරු හරි කෙනෙක් කැප වෙලා වෙහෙස මහන්සි වෙලා ඒ පිළිබඳව හොයා බලමින් දිනපතාම ඒ කියන කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. හැබැයි විහාරයක් ඉදි කරනකොට එහෙම නෙමෙයි වෙහෙස මහන්සි වෙලා යම්කිසි මුදලක් එක විට වියදම් කරලා විහාරයක් සකස් කළාට පස්සේ ඒ විහාරය බොහෝ කාලයක් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය උදෙසා භාවිත වෙනවා. එතකොට කාලයක් ගත වෙලා යනකොට යම් යම් ආකාරයකට පිළිසකර කිරීම සිද්ධ කරන්න අවශ්‍ය වෙනකොට ඒ කියන පිළිසකර කිරීම ටික සිද්ධ කරලා විහාරයේ භික්ෂුන් වහන්සේලාගේ පරිහරණයට සුසු ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි අර හැමදාම නිවසක සිද්ධ කරන කුලපරපුර හිදෙන දාණයට වඩා මේ කියන විහාරයක් සකස් කරලා පූජා කිරීම වඩා ආනිසංසදායකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. අර වහන්සේලා අහලා ඇති සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේක සූත්‍ර දේශනා ලොකුත් තියෙනවා මේ ඒ ඒ සූත්‍ර දේශනාවේදී අර దేవතාවෙක් ඇවිල්ලා අහනවා කිම්දදෝ බලදෝ හෝති කුමක් දුනොත් බලේ දුන්නා වෙනවද කියලා ආදි වශයෙන් ප්‍රශ්න සමූහය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අන්නදෝ බලදෝ හෝති වන්නදෝ හෝති වත්තදෝ දීපදෝ සුඛදෝ හෝති අදි අදි යානදෝ සුඛදෝ හෝති දීපදෝ හෝති චක්කුදෝ සෝච සම්බ දදෝ හෝති යෝදදාති උපස්සයන් කවුරු හරි කෙනෙක් උපස්සයන් වාසස්ථානයක් ලබා දෙනවා නම් අර කියන සියල්ලම දුන්නා හා සමානයි කියලා. අර මුලින් කියපු හතරම දුන්නා හා සමානයි කියලා. ඒ නිසා විහාර දාණය කියන එක බුදුරජාණන් වහන්සේ අතිශයින්ම අගය කරලා තියෙන විශේෂ දානයක්. මේ අටමහා කුසල් අතර මේ සමහ කුසල් අතර සම්ප්‍රදාය විසින් සාමත කරලා තියෙනවා ඉතාමත්ම ආනිසංසදායි පින්කම් හැටියට. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දැන් අර කියපු කුලපරපුරෙහි දෙන දානෙට වඩා මේ කියන ආකාරයට සිවුද්දිකින් වඩන සංඝයා උදෙසා අපල මහානි සංසදායි පින්කමක් හැටියට පෙන්වා දෙයි. වඩා යාග ක්‍රම වලටත් වඩා ආනිසංසදායි වූ වෙනත් යාග ක්‍රමයක් තියෙනවද? ඒ පිළිබඳව පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තිකෝ බ්‍රාහ්මණ අඤ්ඤෝ යාග ක්‍රම වලට වඩා ආනිසංසදායි. එතකොට කුටදන්ත බමුණ විමසනවා කතමෝසෝ භෝගෝතම අඤ්ඤෝ යඤ්ඤෝ. සෝ යඤ්ඤෝ. භාග්‍යවතුමයන් වහන්සේ යාගේ කුමක්ද? එහෙද්දි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යෝකෝ බ්‍රාහ්මණ පසන්න චිත්තෝ බුද්ධං සරණං ගච්ඡති ධම්මං සරණං ගච්ඡති සංඝං සරණං ගච්ඡති අයංකෝ බ්‍රාහ්මණ යඤ්ඤෝ මේ කියන යාගය බ්‍රාහ්මණ යම්කිසි කෙනෙක් පසන්න චිත්තෝ පැහැදුණු සිතත්තේ බුද්ධං සරණං ගච්ඡති බුදුන් සරණයයිද ධම්මං සරණං ගච්ඡති ධම්ම සරණයයිද සංඝං සරණං ගච්ඡති සංඝං සරණයයිද මෙන්න මේ කියන මේ ත්‍රිවිධ රත්නයේ සරණ යෑම අර කියපු යාග ක්‍රම වලට වඩා වඩාත් මහා ආනිසංසදායි යාග ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට ත්‍රිවිධ රත්නයේ සරණ යනවා කියලා කියන්නේ උපාසක භාවයටපත් වෙනවා කියන එක. අර මහා නාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන්නේ උපාසකයෙක් වෙන්නේ කොහොමද කියන කාරණා විමසුවම මහා නාම ශාක්‍ය පිළිතුරු දුන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර බුදුන් දහම් සංගම් කියන ත්‍රිවිධ රත්නයේ සරණ යන තුල උපාසක භාවය පිළින කරනවා කියලා. එතකොට මෙතනදී ත්‍රිවිධ රත්නයේ සරණ යනවා කියලා කියන්නේ ත්‍රිවිධ රත්නයේ ජීවිත පරිත්‍යාග වශයෙන් ඒ කියන්නේ ජීවිත පරිත්‍යාග වශයෙන් ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා ඒ ත්‍රිවිධ රත්නයට ශ්‍රද්ධාව මූලික කරගෙන උන්වහන්සේලාගේ ඒ මඟ අනුගමනය කරමින් කටයුතු කරනවා කියන ප්‍රතිඥාව ලබා දීම එහෙම නැත්නම් ඒ අධ්‍යාසය තුල පිහිටා කටයුතු කිරීම තුල තමයි සූත්‍ර දේශනාව තුල විවරණය වන්නේ. එතකොට තෙරුවන් සරණ ගියපු පුද්ගලයා ඒ ඒ කියන්නේ ත්‍රිවිධ රත්නේ ಗುಣ අදහාගෙන ಗುಣ විශ්වාස කොටගෙන ඒ අනුව ජීවන ප්‍රතිපදාව සකසාගෙන කටයුතු කරන්නට වෙහෙසිය යුතුයි. එතකොට එයත් නිරන්තර අවධානයෙන් යුක්තවම සිද්ධ වියතු කාරණාවක් සිද්ධ වියතු කාරණාවක් එතකොට ඒ ත්‍රිවිධ රත්නය අරමුණු කොටගෙන ත්‍රිවිධ රත්නය කෙරෙහි තමන්ගේ ජීවිතය කැප කරලා ඒ ත්‍රිවිධ රත්නය කෙරෙහි ජීවිතය කැප කිරීම වශයෙන් තමයි අර පරිත්‍යාග කිරීම වශයෙන් තමයි මේ තෙරුවන් සරණ යෑම යාගයක් ඇටියට සූත්‍ර දේශනාව තුළ පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ ත්‍රිවිධරත්නයේ වෙනාව තෙරුවන්ගේ සරණ යාම තුළ සිද්ධ වෙනවා. ඒකට අනේ කැපකිරීම ආනිසංස ගෙන දෙන්නේ ත්‍රිවිධරත්නයේ සරණ ගියපු කෙනෙක් යති අයහපත් දේවල්, ලාමක දේවල්, පාපී කටයුතු සිද්ධ වෙන තියෙන අවකාශ වෙන කෙන නිසා සමන්තත් යහපත අනිකාටත් යහපත සමාජයට යහපත ගෙනල්ලා දෙන්න නිසා ඒ ඊටමත් උත්කෘෂ්ට වූ යාගයක් හැටියට කූටදන්ත සූත්‍රයේදී මෙතන විග්‍රහයට ලක් වෙනවා. එතකොට තවදුරටත් කූටදන්ත බමුණ මේටත් වඩා මේ කියන එතකොට මුලින්ම කුලපත් ඒ වගේම සිවිලිකින් වඩින සංඝයා උදෙසා විහාරයක් කොට පූජා කිරීම එවනු තෙවනුව දැන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය තරණය මෙහෙම නැත්නම් උපාසක භාවයටපත් වීම කියන මේ විදිහට වඩාත් ආනිසංසගෙන දෙන යාග ක්‍රම තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉන්න අනතුරුව හතර වෙනුවට තවදුරටත් කෝටදන්ත බවන ප්‍රශ්න කරනවා අත්තිකෝ භෝගෝතම අඤ්ඤෝ යඤ්ඤෝ. අර පෙර කියපු යාග ක්‍රම හතරටම වඩා ඒ කියන්නේ අර මහවිජිත්‍ර රජතුමා සිදු කරපු යාගයක් එක්ක ගත්තම ඒ කියන යාග ක්‍රම හතරට වඩා වඩාත් ආනිසංසදායක වෙච්ච අඤ්ඤෝ යඤ්ඤෝ ඇති වෙනත් යාගයක් තිබේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ කෝටදාන්ත බමුණට ප්‍රකාශ කරනවා අත්තිකෝ බරාක්මන අඤ්ඤෝ යඤ්ඤෝ බමුණ වෙනත් යාගයක් තිබෙනවා. කතමෝ පනසෝ බෝ ගෝතම යඤ්ඤෝ භවත් ගෞතමයන් වහන්ස ඒ යාගේ කුමක්ද කතමෝ පන භෝසෝ ගෝතම අඤ්ඤෝ යඤ්ඤෝ ඒ කියන යාගේ කුමක්ද එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යෝකෝ බ්‍රාහ්මණ පසන්න චිත්තෝ සික්ඛාපදානි සමාධියති ආනාදිපාතා වේරමණින් අදින්නාදාන වේරමණින් කාමීසු මිච්ඡාචාරා වේරමණින් උසාවාදා වේරමණින් සුරාමීරේ මජ්ජපමා දත්තානා වේරමණී. බ්‍රාහ්මණ බමුණ යෝ පසන්න චිත්තෝ යමෙක් පැහැදුණු සිත ඇත්තේ පාණාතිපාතා වේරමණයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදාන වේරමණයෙන් අදින්නාදානයෙන් වැළකීම, කාමීසු මිච්ඡාචාරා වේරමණයෙන් කාම මිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදා වේරමණයෙන් මුසාවාදයෙන් වැළකීම, සුරාමේරේ මජ්ජපමාදත්තහනා වේරමණයෙන් මදයට හා ප්‍රමාදයට කරුණවන රහමෙර රහමෙරින් වැළකීම කියන ශික්ෂාපදානි සමාධියති මේ කියන ශික්ෂාපද සමාදන් වේද අයං කාකය ඉමායි ත්‍රිවිධා යනි සම්පදාය සොලස පරික්කාරය සොලස පිටකරකින් යුත් මේ ත්‍රිවිධ ආද සම්පත්තියට වඩා කුලපරපුර හේදෙන් ලබන මේ දාණයට වඩා විහාර දාණයට වඩා මේ කියන තෙරුවන් සරණ යෑමට වඩා වඩා අල්පව කටයුතු ඇති වඩා අල්පෝත්සාහයෙන් සිදු කළ හැකි වඩා මහත්ඵල ඇති වඩා මහත් ආනිසංස ඇති යාගයකි. එතකොට පංචශීල් සුරක්ෂිත කිරීමත් බුදුරජාණන් වහන්සේ මෙතනදී යාගයක් හැටියට තමයි පෙන්වා දීලා තියෙන්නේ. එතකොට මේ කියන පංචශීලය අර කියන විදිහට පහම එකක් හැටියට මිතියක් හැටියට අරගෙන පාණාතිපාතා වේරමණී ආදී වශයෙන් මේ කියන පහම එකට අරගෙන සමාදන් වෙනවා නම් එකක් කඩ වුණත් ඒකට ඔක්කොම කඩ වුණා හා සමානයි. වෙන වෙනම සමාදන් වුණාට පස්සේ එකක් කඩ වුණාට පස්සේ එකක් කඩ වුණොත් ඒ විතරයි කඩවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන පංචශීලය කියන එක යාගයක් හැටියට විස්තර වෙන්නේ ඇයි? එතකොට මේ පංචශීලයේ සමාදන් වෙච්ච කෙනා තමන් පිළිබඳව තියෙන සෙනෙහස ඒ වගේම ජීවිත ආශාව කියන එකත් අවශ්‍ය වුණොත් ඒ කියන කැමැත්තත් පරිත්‍යාගයට කරලා මේ කියන ඌ මේ කියන පංචශීලය සමාදන් වෙලා ආරක්ෂා කළ යුතු වෙනවා. එතකොට මේ පංචශීලය මේ විදිහට ආරක්ෂා කරන නිසා යාගයක් එකදන් වුණා නම්, ඒ කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම් කියන මේ ශික්ෂාපදේ සමාදන් වුණා නම්, එයා තව කෙනෙකුට අභය, අභය දුන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු නිසා කෙනෙක් තව කෙනෙකුට බයක් ඇති ගැනීමක් ඇති කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. මොකද හේතුව ඒකෙන් ශික්ෂාපදයක් සමාදන් වෙනකොට අර විරති සමාදාන කියන ඒක චාරිත්‍ර වාරිත්‍ර කියන දෙකම තියෙනවනේ. නිහිත දාන්න නිහිත සත්ත ලජ්ජී දයාපාන සබ්බපාල බුද්ධිතානුකම්බේ විහෙරති ආදී වශයෙන්. එතකොට අත්හල යුතු පැත්තක් තියෙනවා ප්‍රායෝගිකව සත්‍යයන් කෙරෙහි හිතානුකම්පී බව Taman තුල දිනු කරගන්න. එතකොට කෙනෙක් තුල ඒ කියන ස්වභාවය තියෙනවා නම් ඒකෙන් ස්වභාවයෙන් කටයුතු කරනවා නම් එයා සත් වර්ගයා කෙනෙක් සත්‍යා කෙනෙක් අභේ දුන්න කෙනෙක්. අභේ දුන්න කෙනෙක්. ඒ වගේම අවේරං දේපේ මේ අවෛරය වෛර සහගත නොවන බව පරිත්‍යාග කරපු කෙනෙක්. ඒ වගේම අභ්‍යාපජ්ජං දේති අභ්‍යාපජ්ජ බව නොකිපෙන බව පරිත්‍යාග කරපු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කියන විදිහට පංචශීල ප්‍රතිපදාව අනුගමනය කිරීම තව කෙනෙකුට සිද්ධ කරන යහපතක් නිසා, තව කෙනෙකුට යහපත් මේ සමාජය තුළ ජීවත් වීමට තියෙන අවකාශ ඉඩහතර ඒ විදිහටම සුරක්ෂිත කරන කාරණාවක් නිසා බුදුරජාණන් වහන්සේ එතකොට මේ පංචශීලය ආරක්ෂා කිරීම අර කියපු දන් දීම ආදී කටයුතු වලටත් වඩා ආනිසංසදායි යාගයක් හැටියට යාග ක්‍රමයක් හැටියට මෙතනදී කූටදාන්ත බමුණාට විග්‍රහ කරලා දෙනවා. එතකොට මෙතනදී දැන් ඔබ වහන්සේලට පැහැදිලි වෙන්න ඕනේ කෙනෙක්ගේ ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය දියුණු වෙනකොට සීලයෙන් ඔහු පරිපෝෂිත භාවයට පත් වෙනකොට ඔහු වෙතින් මේ සමාජයට කොයිතරම් යහපතක් මේ සමාජයට කොයිතරම් වැඩක් සිද්ධ වෙනවද කියන එක. ඒ කියන්නේ භෞතික වශයෙන් මේ සමාජය වෙනුවෙන් යමක් නොකලට. ඒ වගේම සමාජයේ උන්නතිය වෙනුවෙන් යමක් නොකියුවත්. එතකොට හුදෙකලාව ධනයාකින් වෙන් වෙලා සමූහයෙන් වෙන් වෙලා හුදෙකලාව වාසය කළත් යහපත් ප්‍රතිපදා සමූහයක් ඔහු විසින් ඒ උත්තමයන් වහන්සේ විසින් පූර්ණේ වෙනවා නම් ඒ පූර්ණේ වන උත්තම ප්‍රතිපදා සමූහයම මේ සමාජය වෙනුවෙන් ලෝකය වෙනුවෙන් සිද්ධ කරන මහත් යහපතක් බවට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කියන ආකාරයට පංචශීලයේ සුරක්ෂිත කිරීම පංචශීල ප්‍රතිපදාවට අනුව කටයුතු කිරීමත් යාගයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කෝටදන්ත බමුණාට පෙන්වා දීලා තියෙන්නේ. එතකොට දැන් අර මහවිජිත රජු විසින් සිද්ධ කරපු යාගය කුලපරපුරෙහි දුන්න නිති යාගය, ඒ වගේම සතර දිගින් වැඩ සංඝයා උදෙසා විහාර කරවීම, ඒත් එක්කම උපාසක භාවයට පත්වීම, ඒ වගේම පංචශීල ප්‍රතිපදාව සුරක්ෂිත කිරීම කියන දැන් යාග ක්‍රම පහක් විස්තර වෙනවා. ඊළඟට කෝටදාන්ත බමුණ තවදුරටත් විමසනවා අත්තිකෝභව ගෞතම අඤ්ඤෝයන්. මේ කියපු යාග ක්‍රමයන්ට වඩා ආනිසංසදායී වූ වෙනත් යාග ක්‍රමයක් තියෙනවද? එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තිකෝ බ්‍රාහ්මණ අඤ්ඤෝ යඤ්ඤෝ. තවත් වෙනත් යාග ක්‍රමයක් තියෙනවා. මේකටදායි වෙනත් යාග ක්‍රමයක් තියෙනවා. කතමෝ පනසෝ බෝ ගෝතම අඤ්ඤෝ යඤ්ඤෝ. බවගෞතමයන් වහන්සේ ඒ කියන යාගය කුමක්ද? ඒ කියන යාගය කුමක්ද? එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ පැවිද්ද පිළිබඳව මේ කියන කාරණා පහට වඩා පංචශීල ප්‍රතිපදාව සුරක්ෂිත පැවිද්ද තුල ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය කියන එක ඊටත් වඩා මහත්ඵල මහාන් සංසදායි ආගමනයක් හැටියට විස්තර කරනවා. එතකොට අර මේ මේ කියන කාරණාව දැන් කෝටදාන්ත සූත්‍රයේ මෙතනින් එහාට විස්තර වෙන කාරණාවන් බොහෝ තෙයින් සාමාන්‍ය ඵල සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන නිසා මේ කියන මේ අපි මූලාශ්‍රය කරගන්න සූත්‍ර දේශනාව මුලස්ය කරගන්න සූත්‍ර දේශනාව තුළ ඒ කියන කාරණා අවධාරණය කළා නැහැ. ඒ නිසා අපිට සාමාන්‍ය ඵල සූත්‍රයෙන් ඒ කියන එතකොට අදාළ උද්ෘතය අපිට මූලාශ්‍රය කරගන්න පුළුවන් සාමාන්‍ය ඵල සූත්‍රය අධ්‍යයනය කිරීම තුලින්. හරි ඔබ වහන්සේලට මම හිතන්නේ පේනවා මම සාමාන්‍ය ඵල සූත්‍රයේ ඒ කියන උද්ෘත කරගත් 190 වෙනි අංකයේ ඉඳලා 190 වෙනි අංකේ ඉඳලා එතනදී මේ බමුණ අහන්නේ අර කියපු යාග ක්‍රම වලට වඩා ආනිසංසදායේ වඩාත් යාග ක්‍රමයක් තියෙනවද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉද මහරජ කියන එක වෙනුවට අපිට දාඨමන කියන අදහස යොදාගත්තම හරි වෙන වචනවල වෙනසක් වෙන්නේ නැහැ. ඉද බ්‍රාහ්මණ තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාති සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවා. නවරහදී බුදු ගුණයන්ගෙන් යුත් වෙච්ච තථාගත තථාගතයන් වහන්සේ ලෝකේ උපදින. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රාක්මකං සත්තමනම් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදීති. උන්වහන්සේ දෙවියන් මරුන් බඹුන් සහිත වූ ලෝකය ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිසුන් සහිත වූ ප්‍රජාව ඒ කියන්නේ සත්ව ලෝකය ඒ වගේම අවකාශ ලෝකය කියන මේ ලෝක පිළිබඳව සයන් තමන් වහන්සේම අභිඤ්ඤා විශිෂ්ටෝනෝනින් දැන සත්‍චිකත්තා සාක්ෂාත් කොට පවේදේති පවසන. සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජන. මුල මැද අග යහපත් අර්ථව්‍යංජනයන්ගෙන් යුක්ත සපුරා පිරිපුන් වූ ධම්මං දේසේති ධර්මයක් දේශනා කරනවා පරිසුද්ධං භ්‍රමචර්යයන් ප්‍රකාශයේදී පිරිසිදු ශාසන භ්‍රමචර්යාව ගෙනහැර දක්වනවා එතකොට බුදුරජාණන් වහන්සේ මේ ශාසන භ්‍රමචර්යාව දේශනා කරන දේශනා කරනවා. එතකොට තන් ධම්මං සුනාති ගහපතිවා ගහපති පුත්තෝවා. අඤ්‍යතරස්මින් වා කුලේ පච්චාජාතෝ. ඒකී ධර්මය ගහ ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අඤ්‍යතරස්මින් වා කුලේ පච්චාජාතෝ එක්තරා කුලයක උපන්නෙක් හෝ සුණාතවල සාමන්තවල සූත්‍රාර්ථවාවේදී මෙතන කියන්නේ අර ගහපති හෝ ගහපති සුපුත්ත කියන විශේෂයෙන් අවධාරණය කරලා තියෙන්නේ දැන් මේ අර බ්‍රාහ්මණ සත්‍ත්‍ය ඒ වගේම ගෘහපති සූත්‍රාදී වශයෙන් අවශ්‍යාදී වශයෙන් එතකොට විවරණය වෙන සමාජයේ මේ ආකාරවලට මේ බමුණන්ට මානයක් තිබ්බා කියලා කියනවා අර වේදයේ පිළිබඳ හැදෑරීම පිළිබඳ ශාස්ත්‍රීයවරුන්ට තමන්ගේ ඒ ශාස්ත්‍රීය භාවය පිළිබඳ ජාතිය පිළිබඳ මානයක් තිබ්බා කියලා කියනවා. මේ හින මානයක් තිබ්බා කියනවා තමන්ගේ කුල සම්බන්ධය වැඩිපුරම සසුන්ගත වුණා කියලා කියන්නේ. ඒ නිසා මෙතනදී ගෘහපති හෝ ගෘහපති පුත්‍රයෙක් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කරලා තියෙන කියනවා කාරණාව එතකොට සාමාන්‍ය පොළ සූත්‍ර අටුවාව පෙන්වා දීලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයා ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ධර්ම ශ්‍රවණය කරනවා. සෝ තන් ධම්මං සුත්වා තථාගතේ සද්දං පටිලබති. හෙතෙම එකී ධර්මයේ ශ්‍රවණය කොට බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. සෝ තේන සද්ධා ප්‍රතිලාභේන සමන්නාගතෝ ඉති ප්‍රතිසංචික්කති. එතන එකේ සද්ධා ප්‍රතිලාභයෙන් සමන්විත වූයේ මෙසේ කල්පනා කරයි සම්බාධෝ ගරවාසෝ රජ රජෝපතෝ ගරවාසෝ ගෘහවාසය සම්භාදෝ සම්බාධ සහිතය ගියකි. රජෝපතෝ රජ කියලා කියන්නේ රජක්. කියලා කියන්නේ දුවිල්ල. මෙතන රජස් කියලා කියන අදහස් කරන්නේ කෙලෙස්. කෙලෙස් නැමැති දුවිල්ලෙන් කහිත වූ මාර්ගයක්. ග්‍රහවාසය කියලා කියන්නේ. අබ්බෝකාසෝ පබ්බජ්ජා. පබ්බජ්ජා පැවිද්ද අබ්බේවකාසය. අර කියන සම්බාධ විරහිත හේයින් අබ්බේවකාසයකි. නයිදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසුද්ධං සංකල්ලිකිතං භ්‍රමචරියං චරිතෝ අගාරං අජ්ජාවසතා ගිහිගේ වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්ණං එකතින් පිරිපුන් වූ ඒකාන්ත පරිසුද්ධං ඒකාන්තයෙන් පිරිසුදු වූ සංකලිකිතං සංකලිකිත වූ භ්‍රමචර්යයන් චරිතොං භ්‍රමචර්යාවේ හැසිරීම යන ඉදං න සුකරං මෙය පහසුවක් නොවේ යන්නෝනාහං කේසමස්තුං ඕහාරිත්වා කාසායාමි වත්තානි අච්ඡාදිත්වා අගාරස්මා අනගාරියම් පබ්බජෙය්‍ය මම කෙස්රාහුල් භාවා බහා කසාවත් හැඳ පොරවා ගිහිගෙයින් ඉන්න සසුනට එළඹෙන්නේ නම් මැනවි. මෙන්න මේ කියන සිතුවිල්ල ඇති වෙන්නේ. එතකොට මේ ඒකාන්ත පරිපුන්නම් කියලා කියන්නේ එකතින් ඒකාන්තයෙන්ම පිරිපුන් කියලා කියන්නේ ඒක දිවසම්පි අකණ්ඩං කත්වා. එක දවසක්වත් කඩ කරන්නේ නැතුව යම්කිසි සීලයක්, යම්කිසි ප්‍රතිපදාවක්, යම්කිසි සාසන බ්‍රහ්මචර්යාවක් පූර්ණේ කරනවා නම් ඒ එය ඒකාන්ත පරිපූර්ණ වූ භ්‍රමචර්යාවක් හැටියට ඒකාන්ත පරිපූර්ණම් භ්‍රමචර්යය. ඒකාන්තයෙන් එකතින් පිරිපුන් වූ භ්‍රමචර්යාවක් හැටියට පෙන්වා දෙනවා. ඒ කියන්නේ එතකොට ඒකාන්ත පරිපූර්ණම් කියලා කියන්නේ එක දිනක්වත් කඩ කරන්නේ නැහැ කියන එක. ඒක දේශාන්ති අකණ්ඩං කත්තා. ඒකාන්ත පරිසුද්ධං කියලා කියන්නේ ඒක දේශාන්ති කිලේශ මලේන අමලීනං කත්තා. එක දවසක්වත් කෙලෙස් මලින් කෙලෙස් කසටින් කිලිටි කරගන්නේ නැත්නම් එක දිනක් හෝ කඩ කර ගන්නෙත් නැතුව එක දවසක් කෙලස් කසටින් සිතු සිත අපිරිසිදු වෙන්නත් ඉඩ දෙන්නේ නැතුව සංකලිකිතං කියලා කියන්නේ මේ පිරිසිදු කරන ලද සුද්ධ කරන ලද හග්ගෙඩියක් හා බඳුව. හග්ගෙඩියක් හා සමාන වෙච්ච එතකොට එතන මේ පරිශුද්ධ භාවයයි එතන සංකේතවත් කරන්නේ එබඳු වූ ආකාරයෙන් බක්ම බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම නිහිගේ ඉන්න කෙනෙකුට පහසු නෑ කියලා කියන්නේ. ඒතකොට ආරක්ෂා කරන බ්‍රහ්මචර්යාව විශිෂ්ට භ්‍රමචර්යාවක් වීම සඳහා එක දිනක් හෝ එක මොහොතක් හෝ කඩ කරගන්නේ නැතුව එක මොහොතක් හෝ කෙලෙස් අතරින් ගැලසී ගන්න ඉඩ දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක තමයි සුපිරිසුදු භ්‍රමචර්යාවක් බවට පත් වෙන්නේ. එතකොට එතනදී පුද්ගල චර්යාව පිළිබඳව සහ පුද්ගලයාගේ මානසික සංවර්ධනය පිළිබඳව කියන කාරණා දෙකම අවධාරණය කෙරෙනවා. බුහාන්සේලා දන්නවා මේ මහා වග්ග පාළියේ අර මහකන්දකේ කොටස ඇතුළත් වෙන මේ පිළිබඳව සඳහන් වෙන තැන අටුවාවේ කරන විස්තරය සමහරට ඔබහන්සේලා අහලා ඇති. එතන ඒ උරුවේලාව කියන ප්‍රදේශය ශ්‍රමණ කණ්ඩායම් වල වාසභූමියක් වෙලා තියෙනවා. ඒක ශ්‍රමණ කණ්ඩායමක් ඒක පෙර අතීතයේ සිද්ධ වෙච්ච කාරණාවක්. ඒ ස්ථානයට සම්මන්ත්‍රණම් කිරීම සඳහා පැමිණියාට පස්සේ කයි වුණ අතර කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා කයින් ඒක අනිත් අයට තේරෙනවා හැබැයි හිතෙන් වැරද්දක් කළොත් කාගේ හරි කෙනෙක්ගේ අතින් ඒ අර අපිරිසිදු සාගත සිතුවිල්ලක් ඇති වුණොත් සිත පාලනය කරගෙන යන පහක් කාලක් ඇති වුණොත් අපි වැලි ගොට්ටක් ගනනලා ඒ ස්ථානයට දමමු කියන කතිකාවට එනවා ඉතින් ඒ හේතුව නිසා කාලයක් ගත වෙලා යද්දී ඒ ස්ථානය තුළ මහත් වූ වැලි ගොඩක් එකට එකතු වුණා කියලා කියනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ මහා වැලි ගොඩකින් යුක්ත වෙච්ච නිසා උරු වේලාව හැටියට සම්මත වූ බව තමයි එතකොට අටුවාව තුළ පෙන්වා දීලා තියෙන්නේ. එතකොට මේ ඒකාන්ත පරිසුද්ධං එකකින් පිරිසුදු සාසන බලවත්කමව සුරක්ෂිත කරනකොට මේ මානසික සංවර්ධනය සහ මානසික පාරිශුද්ධත්වයේ පිළිබඳව අවධාරණය තුළ ලක් වෙලා තියෙනවා. එනිසා මේ විදිහට භ්‍රමචර්යාව පූර්ණේ කිරීම අපහසු බව කල්පනා කරන ඔහු මොකද කරන්නේ? සෝ අපරේණ සමයේන අප්පංවා භෝගක්ඛන්දම් පහය මහ වූ සම්පත් සමූහයක් හෝ මහත් වූ සම්පත් සමූහයක් හෝ අතහැර අප්පංවා ඥාති පරිවර්තන් පහය ස්වල්ප වූ ඥාති පිරිසක් අතහැර හෝ මහන්තංවා ඥාති පරිවර්තන් පහය මහත් වූ ඥාති පිරිසක් අතහැර හෝ කේසමස්සුන් ඕහාරිත්වා කෙස්රාවුල් බහ කාසායානි වත්තානි අච්චාරිත්‍රා කහව හැඳ පොරවා අගාරස්මා ගිහිගෙන් නික්ම අනගාරියන් පැවිද්දට පබ්බජති එළඹෙයි පැවිද්දට එළඹෙයි මෙතනදී මේ අල්ප හෝ මහත් වූ කියන පදය විස්තර වෙන්නේ මෙහෙමයි ස්වල්ප අල්ප වූ භෝගස්කන්ධයක් කියලා කියන්නේ අඩු භෝගස්කන්ධයක් කියලා කියන්නේ දහසකට අඩු නම් එතකොට එදා කාලේ හැටියට කහවණු කියන මුදල් ඒකකයේතෝට කහවණු භාවිත වුණා. එතකොට මුදල් ඒකකයක් හැටියට ගත්තොත් ඒකින් විදියට 1000කට වඩා අඩු නම් 1000කට වඩා අඩු ප්‍රමාණයක් සම්පත් ප්‍රමාණයක් අතහැරලා පැවිදි වෙනවා නම් ඔහු ස්වල්ප වූ භෝගස්කන්ධයක් අතහැරලා පැවිදි වූ කෙනෙක්. සමහර කෙනෙක් 1000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අතහැරලා එනවා. අතහැරලා පැවිද්දට විසි කෙනෙක්. සම්මාන අතිපරිවර්තන කියලා කියන්නේ 20ට අඩු 20ට අඩුවෙන් ඒ කියන්නේ තමන්ගේ ඥාතියන් කියලා කියන්නේ ඉන්න කියන ගණන ඉන්නවා නම් මහතු ඥාති පිරිවරක් හැටියට තමයි පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් අද 1000ක් කියලා කියන එක අද පවතින මූල්‍යමය ව්‍යවහාරයත් එක්ක ගත්තොත් ඒක ඊට වඩා මම හිතන්නේ වෙනස් ආකාරයකට ඒක විග්‍රහ කරගන්න සිද්ධ වෙනවා. නමුත් එදා කාලේ හැටියට ඔය මේ භෝග පිළිබඳව ගත්තොත් සල්ප ඌවක්ද මහත් ඌවක්ද කියන එක නිම හැටියට අරගෙන තියෙන්නේ 1000ක් 100කට අඩුද 1000කට වඩා තියෙනවද කියන කාරණාවත් එක්ක මේ විදිහට අඩු වූ හෝ වැඩි වූ හෝ භෞතික සම්පත් ඒ වගේම මානව සම්පත් මේ කියන දෙආකාරයේ සම්පත් අත්හැරලා පැවිදි වෙනවා සෝ එවම් පබ්බජිතෝ සමානෝ ඔහු මෙසේ පැවිදි වූයේම පැවිදි වූයේම පාතිමොක්ඛ සංවර සංගුතෝ විහෙරති අරංගුතෝ වාසය කරයි ආචාර ගෝචර සම්පන්නෝ ආචරේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වේ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ. අනුමාත්‍ර වූද වරදෙහි බය දක්නාසුළු වේ. සමාදාය සික්කති සික්ඛාපදේසු. මනාව සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මේ. කාය කම්ම වචී කම්මේන සමන්නාගතෝ කුසලේන කුසලේන කුසල සහගත කාය කර්ම වචී කර්මයන්ගෙන් සමන්විත වූයේ වෙයි පරිසුද්ධා ජීවෝ පිරිසිදු ආජීවයක් ඇත්තේ වෙයි. සීල සම්පන්නෝ සීල සම්පන්න වෙයි. ඉන්ද්‍රියසු බුත්තද්්වාරෝ ඉඳුරන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි. සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ සති සම්පජඤ්ඤයෙන් සමන්විත වේ සන්තුට්ඨෝ ලද පමණෙහි සතුටින් වෙසෙයි. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ උද්දේශ වශයෙන් එහෙම නැත්නම් මාතෘකා වශයෙන් සංක්ෂේප වශයෙන් ඔන්න පැවිද්ද පිළිබඳව මූලිකව කෙටියෙන් විස්තර කරනවා. මේක ಉದ್ದೇಶය. එතකොට කෙටියෙන් මාතෘකා හැටියට පෙන්වලා දෙනවා පැවිදි වුණාට පස්සේ මෙන්න මේ කියන සීලමය ප්‍රතිපදාවන්ගෙන් යුක්ත එතකොට නිर्देशය තුලදී එහෙම නැත්නම් මේක තවදුරටත් විභංගය තුල විස්තර කිරීමක් හැටියට සීලේ ආදී සීලේ පටන් ඉන්ද්‍රිය සංවරය ආදී පිළිබඳව මේ කියන උද්ෘතය තුල මේ කියන ඡේදයේ ගද්ද කොටස තුල දේශනා කොට පුටදන්ත බමුණට බුදුරජාණන් වහන්සේ ප්‍රස්තර කරගන්නවා. පැවිද්ද කුමක්ද? පැවිදේ ස්වභාවය කොයි වගේද කියලා විස්තර කරගන්නවා නම් බුද්ධ කාලීන සමාජයේ උඩ පැවිද්ද අර්ථවත් උනේ සහ පැවිද්ද කොයි ආකාරයේද සකස් වෙලා තිබ්බ කියන කාරණා පැහැදිලි කර ගන්නවා නම් මෙන්න මේ කියන 192 93 කියන මේ කියන කොටස් වල දක්වලා තියෙන උද්දෘත හරිම වැදගත්. එතකොට පැවිද්ද කුමක් සඳහාද? එතකොට 191 උද්දෘතයක් අපි මේකට අදාළ කරගන්න ඕනේ. පැවිද්ද කියලා කියන එක අර රජස්පතයක් එහෙම නැත්නම් මේ සාසනික භ්‍රමචර්යාව පහසෙන් පූර්ණය කිරීමට ගිහිගේ ඉඳග්‍රයාව පූර්ණය කර ගැනීම සඳහා ඒකසම ආනභ හෝ වේවා ඒකෙන් සම්පත් අතහරින්න සිද්ධ වෙනවා පැවිද්දට පත්වන කෙනාට පැවිද්දටපත් වුණාට පස්සේ පැවිද්දටපත් වෙච්ච කෙනා විසින් මෙන්න මේ කියන සීලමය ප්‍රතිපදාවන් තුළ, චර්යාවන් තුළ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන්න ප්‍රතිපදාව තුළ අනුගමනය කළ යුතු වෙනවා. සැබවින්ම බුදුරජාණන් වහන්සේ එදා කාලේ යම්කිසි ප්‍රතිපදාවක් පෙන්වලා දුන්නා නම් මේ ප්‍රතිපදාව මේ කියන ප්‍රතිපදාව ඒ විදියටම අපි කාටත් වළංගු වෙනවා. මේ කියන ප්‍රතිපදාව අපි කාටත් ඒ විදිහටම වළංගු වෙනවා. හේතුව මේ කියන ප්‍රතිපදාවෙන් අපි සම්පූර්ණ වෙනවා නම් ඇත්තටම අපි කාටවත් කිසිම ආකාරයකින් ගැටලුවක් නැතුව සතුටින් පිරිච්ච බොහොම සුවසහනයේ පිරිච්ච පැවිදි ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා මේ කියන ප්‍රතිපදාව අපි පූර්ණේ කරගන්න උත්සාහවත් වෙනවා නම් මේ කියන සීලමය ප්‍රතිපදා වේවා ඉන්ද්‍රිය සංවරය ආදී වශයෙන් පෙන්වා දෙන ප්‍රතිපදා වේවා පූර්ණේ කර ගන්න අපි උත්සුක වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ සුව සහනය පැවිදි ජීවිතයක් තුළ අපි ඔක්කොටම එක එක විදිහටම අත්විඳින්නටත් පුළුවන්කමක් තියෙනවා. හරි. එතනින් එහාට සීලය කියන්නේ කොමක්ද කියන කාරණාව පිළිබඳව විස්තර කරනවා චූල සීල, මධ්‍යම සීල සහ මහා සීල වශයෙන්. අපි රත්නජාල සූත්‍රයේ තුල මේ කියන ත්‍රිවිධ සීල විභජනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහෙදිත් අපි මතක් කළා කෝටදාන්ත සූත්‍රයේත් මේ කියන සීලය පිළිබඳව විස්තර විභජනය ඇතුළත් වෙනවා. නමුත් අපි කෝටදාන්ත සූත්‍රයේදී මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. මේ සීලය පිළිබඳව අවධානයට ගත යුතු සියලුම කාරණාවන් අපි බ්‍රහ්මජාල සූත්‍රයේ සාකච්ඡාවට ලක් කරනවා කියන එක. ඒ නිසා අපි බ්‍රහ්මජාල සූත්‍රයේදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු නිසා මේ පිළිබඳව නැවත අපි සාකච්ඡාවට ලක් කරන්නේ නැහැ. ඔබ වහන්සේලාට ඒ යම් ආකාරයකට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් එතකොට අර ඒ දේශන අපට පුළුවන් මේ බ්‍රහ්මජාල සූත්‍රයට අදාළ ඒ කොටස කෙරෙහි ගිහිල්ලා ඒ කොටසෙන් ඒ පිළිබඳව අවධානයට ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි එතකොට මේ චූල සීල මධ්‍යම සීල මහා සීල පිළිබඳව අවධාරණයේ අවසානයේදී 212 වෙනි 212 වෙනි ඡේදය ඒ ඡේදයේදී අංකකරණයේ චලක්‍රපේ ඡේදය තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා සකෝසෝ මහරජ කියන වචන වෙනුවට අපි බ්‍රාහ්මණ කියන වචනය යොදා ගනිමු. බ්‍රාහ්මන බික්ඛු එවං සීල සම්පන්නෝ සීල සම්පන්නෝ න කුතෝචි භයං සමනුපස්සති මෙතන අර කෝටදාන සූත්‍රයට අදාළව තියෙන අතකෝ බ්‍රාහ්මන කියලා අතකෝ බ්‍රාහ්මන ඉක්දිති බමුණ ඒ බික්ඛු එවං සීල සම්පන්නෝ භික්ෂුව මෙසේ සීල සම්පන්නෝ වූයේ න කුතෝචි භයං සමනුපස්සති කුතෝචි කිසි කෙනෙක් කිසිදු මේ සීල සංවරය කඩ කිරීම හේතු කොටගත් කිසි තැනකදී භයං සමනුපස්සති වියක් නොදකි. එතකොට සීල සංවරයේ හේතු කොටගෙන ඔහුට ඒ කියන භික්ෂුවට බයක් දකින්න කාරණාවක් නැහැ යදිදන් සීල සංවරතෝ. යම් මේ සීල සංවරයේ හේතු කොටගෙන සීල සංවරයේ හේතු කොටගෙන කුතෝච්චි කිසි තැනකේ බයං න සමනුපස්සති බිය නොදකි සේයතාපි මහරජ රාජා කත්තියෝ මුද්ධාබිසිට්ඨෝ නිහත පච්චාමිත්තෝ න කුතෝති භයං සමනපස්සති බුදුරජාණන් වහන්සේ මේ කියන කාරණාවන් කුටදන්ත බමුණට පැහැදිලි කරලා දෙනකොට ඒ හැම එකකටම වගේ නිදර්ශනයකුත් බුදුරජාණන් වහන්සේ භාවිත කරලා දෙනවා. එතකොට අර උපමායපි ඉදේ කච්චේ විඤ්ඤෝ පුරිසා භාසිතස්ස අත්තං ආජානන්ති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා අර උපමාව කියනොත් මේ නැත්නම් මේ සමාජ ජීවත් වෙන නොනැති පුරුෂයෝ භාසිතයාගේ අර්ථය වටහා ගනිත් කියලා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ උපමාවක් භාවිත කරනවා තේයතාපි බ්‍රාහ්මණ රාජා කප්පියෝ මුද්ධාභිසිට්ඨෝ මුද්ධාභිසිට්ඨෝ කියලා කියන්නේ එතකොට ශාස්ත්‍රීය අභිෂේකයෙන් මුදුනේ අභිෂේක කළ නිහත පච්චාමිත්තෝ නසන ලද පසමිතුරන් ඇති කප්පියෝ රාජා ශාස්ත්‍රීය රජු යදිදම් පච්චත්තිකතෝ නසන ලද පසමිතුරන් ඇති හේින් න කුතෝචි භයං සමනුපස්සති කුතෝචි කිසි තැනකී බයං න සමනුපස්සති බියක් නොදකි. නොදකීද ඒව මේවකෝ බ්‍රාහ්මණ බමුණ ඉපරිද්දෙන් ඒවං සීල සම්පන්නෝ මෙසේ සීල සම්පන්න ඌයේ යදිදං සීල සංවරතෝ සීල සංවරයේ හේතු කොටගෙන කුතෝචි කිසිතන කීරේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්‍ය සුඛං පටිසංවේදිති සෝ ඉමිනා අරියන සීලස්කන්ධයෙන් සමන්නාගතෝ හෙතෙම මෙකී ආර්ය සීලස්කන්ධයෙන් සමන්නාගතෝ යේ අජ්ජත්තං සික්සතං හි අනවජ්‍ය සුඛං අනවද්‍ය සුඛේ ප්‍රතිසංවේදේති විලි. ඒවං කෝ මහරජ බික්කු සීල සම්පන්නෝ හෝති මහරජ මහරජ මේ බ්‍රාහ්මණ බමුණ මෙසේ බික්කු භික්ෂුව සීල සම්පන්නෝ හෝති සීල සම්පන්න වේ. එතකොට සීලයේ තියෙන මූලිකම ප්‍රයෝජනේ උපයෝගීතාව මේ කියන අවසානයේදී විග්‍රහ වෙන මේ කියන දේශනය තුළින් වටහා ගන්න පුළුවන්කම තියෙනවා අර අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛයේ, නිර්වද්‍ය සුඛයේ කියන එක විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ සීලයෙන් සුපිරිසුදු කායික වාචික පැවැත්මක් තුළ අනවද්ද සුඛේ කියන්නේ තමන්ගේ දිවි පැවැත්ම යහපත් විදියට පැවතුණා කියන සුවය සහනය සතුට එතකොට කෙනෙකුට විඳින්නට පුළුවන්කමක් තියෙනවා. විඳින්න පුළුවන්කමක් එහෙම කෙනෙකුට විඳින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා සීලය පැවැත්ම කියන එක අසීල සමාධි ප්‍රඥා හැටියට ත්‍රිශික්ෂාවක් හැටියට සාසනික භ්‍රමචර්යාව පිළිබඳව අවධාරණය කරනකොට සීලයේ ප්‍රයෝගීතාව කොයි විදිහටද සකස් වෙලා ඉන්නේ කියන එක පිළිබඳව ඔබ වහන්සේලාට පැහැදිලි කරගන්න පුළුවන් සීලය සමාධියට අතිශයින්ම ප්‍රයෝගීතාවකින් යුක්ත ප්‍රතිපදාවක් හැටියට පෙන්වා දෙනවා. ඒකට සමාධිය කියන එක ප්‍රඥාවට ප්‍රයෝගීතාවෙන් වේ විදර්ශනාව විනිවිද දැකීමට ප්‍රයෝගීතාවෙන් යුක්තයි. ඒ නිසා තමයි සීල සමාධි ප්‍රඥා හැටියට ත්‍රිශික්ෂාවක් හැටියට මේ කියන නිර්වාණගාමී ප්‍රතිපදාව භික්ෂුත්වයත් එක්ක අවධාරණයට ලක් වෙලා තියෙන්නේ. එතකොට මේ සීලය පිළිබඳව තවදුරටත් විස්තර කරගත යුතු කාරණා අපිට විසුද්ධි මාර්ගයේ සීල නිදේශය පිළිබඳව සාකච්ඡා කරනකොට සීලය පිළිබඳව තියෙන විභජන ආදී දේවල් දැනගන්න පුළුවන්. අටුවාව තුලත් පෙන්වා දීලා තියෙන්නේ මේ සීලය පිළිබඳ එතකොට ඒ තවදුරටත් ඒ කාරණා සම්බන්ධයෙන් අවධාරණය කර ගැනීම සඳහා විසුද්ධි මාර්ගයේ සීල නිදේශය පිළිබඳව විමර්ශනයට ලක් කරන්න කියලා. ඒ නිසා විසුද්ධි මාර්ගයේ සීල නිදේශය පිළිබඳව හැදෑරීම තුළින් අර භික්ෂු ජීවිතයත් එක්ක බැඳිච්ච සීලය පිළිබඳව යම් යම් විභජනයන් සහ ඒ තුල අදාළ වෙන යම් කිසි කාරණා සමූහයක් තියෙනවා නම් ඒ සියල්ලම අවධානයට ලක් කර ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය අර අතනදී කිව්වනේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි කියන කාරණාව පෙන්වා දුන්නානේ මේ ඉන්ද්‍රිය සුගතද්වාරෝ කියලා. එතකොට මේ ඉන්ද්‍රියේසු බුත්පද්වාරෝ කියන ඒ කියන මේ මූලික මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරපු දේශනය තවදුරටත් මෙතනදී කූටදන්ත බමුණාට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. කතංච බ්‍රාහ්මණ බික්ඛු ඉන්ද්‍රියේසු බුත්පද්වාරෝ හෝති. මහරජ මේ බමුණ භික්ෂුව කෙසේනම් ඉඳුරන්හි වසන ලද දොරටු ඇත්තෙක් වේද? වසන ලද දොරටු ඇත්තෙක් වේද? එතකොට ద్వාර කියලා කියන්නේ දොරටු. දොරටුවක් පාවිච්චි වෙනවා ඇතුළත ඉන්න කෙනෙකුට පිටතට යන්න පුළුවන් පිටත ඉන්න කෙනෙකුට ඇතුළට එන්න පුළුවන් කම තියෙන ආකාරයට තියෙන ආකාරයට සකස් කරගත්ත ඒ වගේ දොරටු කියලා කියන්නේ නගර දොරටු වෙන්න පුළුවන් ගෙවල් වල තියෙන දොරවල් වෙන්න පුළුවන් එතකොට පිටත තියෙන දෙයක් ඇතුළට ගන්න පුළුවන් ඇතුළට තියෙන දෙයක් පිටත ගෙනියන්න පුළුවන් ඒ වගේම පිටුපින් ඉන්න කෙනෙකුට ඇතුළට එන්න පුළුවන් ඇතුළේ ඉන්න කෙනෙකුට පිට මේ චක්‍රවාදී ඉන්ද්‍රියන් බාහිර අරමුණු අපිට ගෙනල්ලා දෙනවා. එතකොට ඒ අරමුණු ගෙනල්ලා දීම දීම නිසා මේවා එතකොට දොරටු හැටියට පෙන්වා දීලා තියෙනවා. ඉන්ද්‍රියසු බුත්තද්වාරෝ වසන ලද දොරටු ඇත්තේ වේද. ඉද බ්‍රාහ්මණ බික්කෝ චක්ුණා රූපන් දිස්වන නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි. බ්‍රාහ්මණ බමුණ ඉද මේ ශාසනයේ බික්කු භික්ෂුව චක්ුණා රූපං දිස්වා ඇසෙන් රූපයක් දැක න නිමිත්තක් ගාහි න නානුභ්‍යංජනක් ගාහි හෝති. නිමිති ගන්නේ ඒ වගේම අනුනිමිති ගන්නේ නොවේ. ඒවා සුබ ආදී වශයෙන් නිමිති ගන්නේ හෝ ඒ ඒ සුබ නිමිති වලම යම් යම් කොටස් වශයෙන් ඒ කොටස් අරමුණු කොටගෙන අනුනිමිති ගන්නේ හෝ නොවේ. යත්වාදි කරන මේ නම් චක්කුන්ද්‍රියන් අසංගතං විහරන්තං යමක් හේතු කොටගෙන ඇස අසංවර කොටගෙන චක්ෂුන්දී අසංවර කොටගෙන වාසය කරන්නහුට අවිද්‍යා දෝමනස්ස අවිද්‍යාව දෝමනස් දෝමනසාදී පාපක අකුසල ධම අන්වාස්ත්‍රියුම් පාපී අකුසල ධර්මියෝ වැහෙන්නාහුද සස්ස සංවරාය පටිපජ්ජති එහි සංවරයේ පිහිස පිළිපදී රක්කති චක්කුන්ද්‍රියයන් චක්කුන්ද්‍රියන් චක්කුන්ද්‍රියේ රකේ චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති චක්කුන්ද්‍රියේ සංවරයට පැමිණේ මේ කියන විදිහටම සෝත, ගාන, જીවහා, කාය. ඒ වගේම මන. මේ කියන සදින්ද්‍රයන් පිළිබඳවම බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ කියන ඉඳුරන් වසා ගන්න කියලා කියන්නේ ඇයි? බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ එතකොට විසම ලෝභය, දුම්නසාදී, පාපී අකුසල ධර්මියෝ මේ ඉඳුරන් ආවරණය කරගත්තේ නැති කෙනාට ඒ ගන්න අරමුණුත් එක්කම මානසික වශයෙන් එතකොට මේ අවිද්‍යාව දෝමනස ආදී මානසික ස්වභාවයනොත් ඔහු තුළ ඇති වෙනවා. එතකොට අන්වාස්තවීයෝන් ඒව වැහෙනවා. නැවත නැවත නැවත නැවත. එතකොට එක සිතුවිල්ලක් පදනම් කොටගෙන එක අරමුණක් පදනම් කොටගෙන දහස් ගණනක් පාපී වූ සිතුවිලි පුද්ගලයෙක්ගේ සිත තුළ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අර දොරටුව පාලනය කරගත්ත කෙනා නොගත යුතු අරමුණක් තියෙනවා නම් ඒක ගන්නෙ නැත්නම් ඒ අරමුණ නොගන්නා කෙනාට අර වගේ දහස් ගණන් වූ සිතුවිලි ඇතිවීමේ තියෙන අවකාශ අහුරනවා. එතකොට මේ අවකාශ අහුරන් අහුරන නිසා තමයි අසකන ආදී මේ කියන ඉඳුරන් සංවර කර ගැනීම පිළිබඳව වික්ෂුත්වයට අදාළව බුදුරජාණන් වහන්සේ විශේෂ වශයෙන්ම අවධාරණයට ලක් කරලා තියෙනවා. ඒ නිසා ඇස චක්කුන්ද්‍රියේ පටන් මනින්ද්‍රිය දක්වා වූ මේ කියන ඉන්ද්‍රියයන් සංවර කරගත යුතුව පවතිනවා. එහෙම සංවර කරගත්තට පස්සේ අජ්ජත්පං අභ්‍යාසයක සුඛම් පරිසංවේදී වේදේති චිත්තසංතානිය තුල අදිචිත්ත සුඛය අදි අභ්‍යාසයක සුඛං අදිචිත්ත සුඛය පරිසංවේදේති විදි. එවංකෝ මහරජ බික්කු ඉන්ද්‍රියේ බ්‍රාහ්මණ බික්කු ඉන්ද්‍රියේසු බුත්තද්වාරෝ හෝති එතකොට තාම අර යාගයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ දේශනා කරගෙන ඉන්නේ අර ශ්‍රමණ ඵලය පිළිබඳව කියන කාරණාවට වඩා දැන් සාමාන්‍ය ඵල සූත්‍රයේදී ශ්‍රමණ ඵලය පිළිබඳව පෙන්වා දීම සඳහා මේ කියන දේශනාව ප්‍රයෝගී කරගන්නවා එතකොට මෙතනදී කෝටදන්ත සූත්‍රයට අදාළව එතකොට මේ පර්යාය දේශනාවක් නේ බුද්ධ දේශනාව. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ ඒ භාවිත කරනවා මේ යාගය පිළිබඳව යඤ්ඤ සම්පත්තිය පිළිබඳව පැහැදිලි කරලා දීම සඳහා මේ කියන කාරණාව ප්‍රයෝගී කර ගන්නවා. එතකොට සීලයෙන් යුක්ත වෙච්ච තැන ඒ වගේම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙච්ච තැන ඒ තමන්ටත් යහපතක් අනිකාටත් යහපතක් සිද්ධ වෙනවා. අර සීලයේදී කියවනේ අභය ආදී ආනිසංස හිමි වෙනවා කියලා. අභය ආදී ආනිසංස කියන්නේ කෙනෙකුට බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ කියන ප්‍රතිපදාව පූර්ණේ කරන්න පූර්ණේ කරන්න මේ ශක්තිමත් වෙන්න වෙන්න තමන්ගෙන් තව කෙනෙකුට වෙන්න තියෙන අහිත අවැඩ මගහැරී යනවා. එතකොට මේ අවැඩ අහිත මගහැරී යනකොට තව කෙනෙකුට යහපතක් ශාන්තියක්ම එකතු වෙන්නේ ඒක අර භෞතිකව දෙන එකතු කරන ශාන්තියට වඩා මේ කියන විදිහට ආධ්‍යාත්මික සංවර්ධනයක් තුළ එකතු කරන ශාන්තිය ඉතාමත්ම ප්‍රබල වූවක් හැටියට කොටදන්ත සූත්‍රය ආශ්‍රයෙන් එතකොට අපිට වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ සති සම්පජඤ්ඤය එළඹ සිට දිනුවණින් යුක්තව කටයුතු කිරීම පිළිබඳව මෙම බුදුරජාණන් වහන්සේ ඒ ඒ පිළිබඳව ඒ ප්‍රස්තුතය පිළිබඳව කෝටදාන්ත බමුණට විස්තර කරනවා කතංච බ්‍රාහ්මණ භික්ඛු සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති බමුණ කෙසේනම් භික්ෂුව සති සම්පජඤ්ඤේ එළඹ සිට දිනුවණින් යුක්ත වූයේ වේද එද මහරජ භික්ඛු අභික්ඛාන්තේ අභික්ඛාන්තේ ඉදිරියට යෑමේ පටික්කාන්තේ පෙරලා පැමිණීමේදී සම්පජානකරන්නේ වෙයි. සම්පජානකාරී හොයලීමේහි විලෝකිතේ වටපිට බැලීමේහි යුක්ත වෙයි. සමින්ජිතේ පසාරිතේ අතපය හැකිලීමේහි ඒ වගේම අතපය දිගු කිරීමේදී සම්පජානකාරී හෝති නුවණින් දැන කරන්නේ වෙයි. සංඝාටි පත්ත චීවර ධාරණේ සංගල සිවුර පාත්‍ර ඒ වගේම අනිකුත් සිවුරු දැරීමේදී සම්පජානකාරී හෝති නුවණින් දැන කරන්නේ වෙයි. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති අසිතේ ආහාර ගැනීමෙහිදී පීතේ පැන් වෙනදීමේ කායිතේ කෙවුම් ආදී අනුභව කැමෙහි සායිතේ රසමින්දීමෙහි සම්පජානකාරී හෝති නෝනින් දන කරන්නේ වෙයි උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කරන්නේ වෙයි ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොති. ගතේ යැමෙහි තිතේ සිටීමේ නිසින්නේ හිඳීමෙහි සුත්තේ නිදීමෙහි జాగරිතේ පිවිදීමෙහි භාසිතේ කීමෙහි තුන්හි භාවයේ නිහඬ සිටීමෙහි සම්පජානකාරී හොති නෝනින් දැන කටයුතු කරන්නේ වෙයි. ඒවංකෝ බ්‍රාහ්මණ භික්ඛු සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති බමුණ මෙසේ භික්ෂුව එළඹ සිටි සිහිනුවණින් සමන්විත ඌයේ සිහිනුවණින් යුක්ත වූයේ වේ. එතකොට මේ නිහඬ බව කියලා කියන එක තුන්හි බව කියලා කියන එකත් ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ ඉතාමත් අගය කරපු කාරණාවක්. සනිපතිතාන බෝධික්කවේ දයන් කරණියන් ධම්මීවා කතාරියෝ වතුන් හිභාවෝ කියලා බුදුහාඳුරු නිතරම අවධාරණය කරලා තියෙන්නේ ධම්සභා මණ්ඩපයේ රැසූ භික්ෂූන්ට බුදුහාඳුරු අනුශාසනා කරලා තියෙන කාරණා දෙකක් කරන්න එක්කෝ ධම්මීවා කතා, දැහැමි කතාව, එහෙම නැත්නම් තුන්හි භාව නිහඬව සිටීම, ඒ කියන්නේ ධානාඵල සමාපත්‍ය ආදී කෙරෙහි යොමු සිස්සතන් වලින් යුක්තව නිහඬව වාසය කරන්න කියන එක. එතකොට මෙන්න මේ කියන සියලුම අවස්ථාවන් වලදී සිහිනුවණින් යුක්තව ඒ කියන්නේ හඳුනා ගන්න. Taman ඒ මොහොත තුළ හඳුනා ගැනීමෙන් වර්තමානය තුළ කටයුතු කරන කෙනෙක් බවට පත්වීම පිළිබඳව තමයි මේ සති සම්පජඤ්ඤයේ තුල බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා. එතකොට සියලෝම භික්ෂුවක්ගේ චර්යා පද්ධතිය නිරන්තර අවධානයට සිහිනුවන නුවණින් විමසා බැලීමට ලක්ව සිදුවිය යුතුයි. එසේ සිදුවන කල්හි යම් කිසි ආකාරයකින් අනර්ථයක් අවඩක් අකුසලයක් සිද්ධ වීමට අවකාශ තියෙනවා නම් ඒට තියෙන ඉදහසර අවුරාලීමේ හැකියාව මෙවැනි සිහිනුවණින් යුක්තව කටයුතු කරන භික්ෂුවකට හිමි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ සිහිනුවන පිළිබඳව එළඹ සිටි නිරන්තර සිහිනුවනින් යුක්තව කටයුතු කිරීම පිළිබඳව විශේෂ වශයෙන්ම අවධාරණය ප්ලග් කරලා තියෙනවා. ඊළඟට සන්තෝෂ සන්තුත්ත කියන පදේ විවරණය කරනවා කතංච රාක්මන වික්කු සන්තුට්ඨෝ හෝති. බමුණ කෙසේනම් වික්ෂුව සන්තුට්ඨ කියලා කියන්නේ මෙතන ලද පමණින් සතුටු වෙන්නේ කොහොමද කියන එක. ලද ඒ ප්‍රත්‍ය සම්බන්ධයෙන් මෙතන සිව්පස්සේ සම්බන්ධය අවධාරණය වෙන්නේ එතකොට ඒ සිව්පස්සේ ලද පමණින් සතුටු වන්නේ වේද? එද බ්‍රාහ්මණ බික්කු සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේන. කාය පරිහාරිකේන චීවරේන කයවසා ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් වූ චීවරේන සිවුරෙන්. කයවසා ආරක්ෂා කිරීමට පමණ වූ චීවරයෙන් සන්තුට්ඨෝ හෝති සතුටු වූයේ වෙයි. එවාගේම කුච්චි පරිහාරිකේන පින්ඩපාතේන කුසගිනි නිවීමට ප්‍රමාණවත් වූ කුසගිනි නිවන්නට ප්‍රමාණවත් වූ ආහාරයෙන් සන්තුෂ්ටෝ හෝති සතුටු වූයේ වෙයි. එතකොට චීවර, පිණ්ඩපාත කියන මේ කියන ප්‍රත්‍යයන් මේ ආදී වූ ප්‍රත්‍යයන් මූලික අරමුණු සඳහා අරමුණු ඉෂ්ට සිද්ධ වෙන ආකාරයට උපයෝගී කර ගැනීම පිළිබඳව අවධාරණය කරනවා. විශේෂයෙන්ම අපිට ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ ඒ මූලික සිව්පසෙහි මූලික උපයෝගීතාව පිළිබඳව අවධානය අප අප සිත් තුළ තහවුරු කර ගැනීම සඳහා තමයි මේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. එතකොට චීවරය කය වසලා ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් විදියට ඒ වගේම පිඬපාතය කුසගිනින් වගේ ප්‍රමාණවත් වන ආකාරයට ලද පමණින් සතුටු විය යුතුයි. සෝ යේන යේනේව පක්කමති සමාදායේව පක්කමති. සෝ උන්වහන්සේ යේන යේනේව පක්කමති යම් යම් තැනකින් නික්මයේයිද නික්මයයිද සමාදායේව පක්කමති සමාදායේව මනාව රැගෙනම නික්මයයි සමාදායේව මනාව රැගෙනම නික්මයයි මොනවාද මනාව රැගෙන යන්නේ එතකොට අටපිරිකර තුන්සිවුර අපාත්‍රය ආදිය මනාව රැගෙන අරගෙන යනවා. ඒ කියන්නේ එකක් එක තැනක එකක් එක තැනක තියන්නේ නෑ. අර විසුද්ධි මාර්ගයක කතාවක් තියෙනවා ඒක මං හිතන්නේ අපිට අර කම්මට්ටාන ගහන නිर्देशයේදී මුණ ගැසෙවි. එක ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා තමන්ගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ බැලදැකීම සඳහා උන්වහන්සේ වැඩ ඉන්න ආරාමයට පැමිණෙනවා. එහිදී උන්වහන්සේ බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරනවා කියලා කල්පනා කරපුවර ආගන්තුක භික්ෂුව යෝජනා කරනවා අපි මම ඉන්න ප්‍රදේශයේ බොහොම සුවපහසුයි ටික කාලයක් එහෙට ගිහිල්ලා වැඩ ඉඳිමු කියලා. මේ දෙදෙනා වහන්සේ පින්ඩපාතේ නික්මලා පින්ඩපාතේ අවසන් වෙලා වැඩම කරනකොට ආරාමයට යන්නේ නැතුව අර ආගන්තුක භික්ෂුව වැඩ ඉන්න ආරාමයට යන පාරට ප්‍රවේශ වෙනවා. එතකොට ආගන්තුක භික්ෂුව අහනවා ඇයි අපි ආරාමයට ගිහිල්ලා ඉන්නේ නැද්ද? එතකොට මේ භික්ෂුව කියනවා නේවාසික භික්ෂුව කියනවා ආරාමයේ තියෙන භාණ්ඩ සංඝසතු පිළිකර භාණ්ඩ තියෙන ඒ ටික සුරක්ෂිත කරලා ආවේ. ඒ නිසා යෑමේ අවශ්‍යතාවක් නැහැ. එතකොට කියනවා මගේ සැරයටිය එහෙමත් ආරාමයේ තියෙන්නේ කියලා. එතකොට මෙච්චර දවසක් හිටපු මගේ මට මගේ කියන්නේ මෙහෙම කිසි දෙයක් නැහැ. ඔබ වහන්සේ කරයක් වාසය කළා මෙච්චර දේවල් තියෙනවද කියලා එහෙම තියලාවද කියලා මේ කතාව තුළ සාකච්ඡා වෙනවා. ඒ කියන්නේ භික්ෂුවක් යම් තැනකින් තව තැනකට පිටත් වෙලා යනවා නම් මගේ කියලා කියන්න දෙයක් එතන ඉතිරි කරලා යා යුතු වන්නේ නැහැ. මගේ කියලා තමන්ගේ කියලා පරිහරණයට ප්‍රමාණවත්යේ මූලික ශ්‍රමණ පිරිකර ටික රැගෙන යනවා කියන්නේ. සෝ යේන යේනිය පක්මති යම් යම් තැනකින් නික්මලා යම් යම් ආකාරයෙන් නික්ම යනවද සමාදායේල ඒ අටපිරිකර රැගෙනම නික්ම යනවා. උදාහරණයක් ඒ සඳහාත් බුදුහාමුදුරෝ භාවිත කරනවා. සේයතාපි මහරජ පක්කිසකුණෝ යේන යේනේව දේති. බ්‍රාහ්මණ සේයතාපි බ්‍රාහ්මණ බමුණ යම්සේ පක්කිසකුණෝ පියාපත්තලා පියඹන කුරු පක්ෂියෙක් කුරුල්ලෙක් යේන යේනේව දේති යම් යම් තැනකින් පියාඹයිද සපත්ත භාරෝව දේති පියාපත් බර සහිතවම පියාඹයි. පියාපත් බර සහිතවම පියාඹයි. ඒව මේවකෝ මහරජ බික්කු සන්තුට්ඨෝ හෝති කාය පරිහාර කියන චීවරේන ආදී වශයෙන් එය තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. ඒතර කුරුල්ලෙක් පියාඹනකොට පියාපත් බර ටික විතරයි කොතනින් නික්මුණත් කොතනින් නිකුණත් පියාපත් බර රැගෙන නික්මෙන්නා වගේ භික්ෂුවක් විසිනුත් අර මූලික ශ්‍රමණ පිරිකර රැගෙන නික්ම යනවා ඒ එපමණට ප්‍රමාණවත් වූ ලදපමණෙහි සතුට උපදවාගෙන කටයුතු කෙරීමේ වැදගත්කම සහ ඒ ස්වභාවය පිළිබඳව පෙන්වලා දෙනවා. එතකොට එහෙම ලද පමණෙහි සතුට වෙමින් කටයුතු කරන ජීවන ප්‍රතිපදාවක් තුළ තව කෙනෙකුට ඇතිවිය හැකි බාධාකාරී ස්වභාවයන් ඉතාමත්ම අඩු වෙනවා. තව කෙනෙක් හෙලන්න තියෙන අවස්ථා, ඒ වගේම කෙනෙකුට චිත්ත පීඩා ඇති වෙන්න තියෙන අවස්ථා, එහෙම නැත්නම් අමනාපය ඇති වෙන්න තියෙන අවස්ථා ඇහැරිලා යනවා. එතකොට ඒවගේ ජීවිතයක් බොහොම යහපත්, සුවපත් සමාජයක වැඩදායී ජීවිතයක් බවට පත් වෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය වැඩෙන්න වැඩෙන්න ආධ්‍යාත්මික ගුණ සංවර්ධනයෙන් උත්කෘෂ්ඨතාවටපත් වෙන්නපත් වෙන්න එවැනි පුද්ගලයා අරමුණු කොටගත් යාගය කොයිතරම් උත්කෘෂ්ඨ වෙනවද ඒ වගේම එවැනි පුද්ගලයාගේ පැවැත්ම මේ සමාජයට කොයිතරම් යහපත ගෙනල්ලා දෙනවද සහ ඒක පිළිපදින පුද්ගලයාට කොයිතරම් ආනිසංසයක් හිමි වෙනවද ඒ කියන්නේ යම්කිසි යාගයක් යම්කිසි පරිත්‍යාගයක් කරනවා නම් කරන කෙනා යමක් බලාපොරොත්තු වෙනවනේ යම්කිසි ආනිසංසයක් යම්කිසි ආශිර්වාදයක් යම්කිසි සුභ සිද්ධියක් ඒ යාගය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒට අනුරූප වශයෙන් ආනිසංස සමූහයක් හිමි වෙනවා. එතකොට මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ කෝටදාන්ත බමුණාට මේ යාගය පිළිබඳව විස්තර කරන ශ්‍රමණ ප්‍රතිපදාව තුළ ඒ ප්‍රතිපදාව පිළිපදින භික්ෂුවට අනිවාර්යයෙන්ම ආනිසංස ගොඩක් හිමි වෙනවා. ආනිසංස හිමි වෙනවා. ඒ වගේ මේ භික්ෂුව කර්ණ කොටගෙන සමාජයටත් බොහෝ ආනිසංශ උත්පාදනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි මෙතන ප්‍රතිපදාව මූලික කරගෙන ප්‍රතිපදාවම කගයක්. ප්‍රතිපදාවම පුද්ගල සුභසිද්ධිය පිණිස පවතිනක්, සමාජ සුභසිද්ධිය පිණිස පවතිනක් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉන්න අනුසරව බුදුරජාණන් වහන්සේ දැන් ඊළඟට මූලික පැවිද්දේ මේ කියන මූලික කාරණා ටික ඉෂ්ට සිද්ධ කරගත්තට පස්සේ අවශ්‍ය කරන ඊළඟ ප්‍රතිපදාව බවට පත් වෙන්නේ මේ විවේකී වනසෙනසුන් එහෙම නැත්නම් විවේක ස්ථාන භජනය කරමින් චිත්ත සමාධියට යොමු වීම. ඒ කියනනම් සමාධිය දැන් සීලය පිළිබඳව හා සීලයත් එක්ක භික්ෂුචර්යාවත් එක්ක බැඳිච්ච ඒ ශික්ෂණයේ සංයත බව, සිහි කල්පනාව සහ ඒ ඒ අතරෙහි ඇති කර පිළිබඳව අවධාරණය කරලා එතනින් අනුතුරු සමාධියට යොමු වීම පිළිබඳව අවධාරණය කරනවා. දැන් මෙතනදී මේ කියපු 215 අංකයේ යටතේ කතා කරපු කොටස් දැන් මේ මේ කියන කාරණාවම සතුට ඇති කරගන්න තමයි දුතංග ධර්ම පිළිබඳව අවධානය කරලා තියෙන අපිට විසුද්ධි මාර්ගයේ දුතංග නිर्देशය පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ දුතංගයන්හි ප්‍රයෝගීතාව මේ සිව් පසය පරිභෝජනීය සම්බන්ධයෙන් කොහොමද බැඳිලා තියෙන්නේ කියන කාරණාව දුතංග නිर्देशය සාකච්ඡා කරනකොට සැලකිල්ලට ගන්න පුළුවන් කමක් තියෙනවා ඊළඟට නීවරණ ප්‍රහාණය නීවරණ කියලා කියන්නේ පංච නීවරණ ධර්ම කාමච්ඡන්ද ආදී වූ නීවරණ ධර්ම එතකොට මේ නීවරණ ධර්ම යටපත් වීම විස්කම්බනක් වශයෙන් ප්‍රහාණය කිරීම තුළ තමයි පතම ප්‍රථම ධාන ආදී ධාන උපදවා ගැනීම හැකියාව තියෙන්නේ. එතකොට භික්ෂුවක් අර සීලමය ප්‍රතිපදාව වෙනුවෙන් විතරක් ජීවත් වන්නෙක් නොව ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය විශේෂිත කැපී කටයුතු කරන්නෙක් කියන කාරණාව තවදුරටත් එතකොට මේ සූත්‍රය ඉදිරියේදී සාකච්ඡා වෙනවා. සෝ මිනාච අරියේන සීලඛණ්ඩේන සමන්නාගතෝ. සෝ හිතන ඒ කියන භික්ෂුව මෙකී ආර්ය සීලස්කන්ධයෙන් උතුම් සීලස්කන්ධයෙන් සීල සමූහයෙන් සමන්විත වූයේ විමිනාච අරියේන ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගතෝ මෙකී උතුම් වූ අරිය කියලා විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙනවා විශේෂණ කරලා තියෙනවා අරියේන ආර්ය වූ උතුම් වූ ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත වූයේ ඉමිනාච අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ මෙකී උතුම් වූ සිහිනුවණින් සමන්විත වූයේ ඉමායච අරියාය සන්තුෂ්ඨිය සමන්නාගතෝ මෙකී ආර්ය වූ සන්තුෂ්ඨියෙන් සමන්විත වූයේ අරඤ්ඤං ආරණ්‍ය රුක්කමූලං රුක්කමූල පබ්බතං පබ්බත පර්වත කන්දරං කඳුරු ගිරිගුහං ගිරිගුහා සුසානං සුසාන වනපත්තහං වනපේ අබ්බෝකාසං මහාන් පලාල පුංජං පිදුරුලෙන් පිදුරුලෙන් ආදිය සේනාසනං බජති මිනිසුන්ගෙන් තොර වූ මිනිස් වාසයෙන් තොර වූ විවේකී සේනාසන ඇසුරු කරයි සෝ පච්චාබත්තං පින්ඩපාත පටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභචිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා පින්ඩපාත පටික්කන්තෝ හෙතම එහෙම නැත්නම් උන්වහන්සේ පින්ඩපාතයෙන් වැළකුණේ පින්ඩපාතයෙන් ආහාරයෙන් වැළකුණේ අවසන් වුණේ පච්චාබත්තං පසුබතේ පසුබතෙහි ඒ කියන්නේ පින්ඩපාතයෙන් පස්සේ පසුබතෙහි කුජුං කායම් පනිද්දාය රය කය ඍජු කොට පිළිටුවා පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සතෙන් සිහිය පරිමුඛං උපට්ඨපෙත්වා ඒකට අභිමුඛ කොට පල්ලංකං ආබුදිත්වා නිසීදති පළඟක් බැඳ හිඳි එතකොට අර පින්ඩපාතයෙන් පසු අවස්ථාව එහෙම නැත්නම් පසුබතේ ඒ අවස්ථාව තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි උපයෝගී කර ගන්න බව බුදුරජාණන් වහන්සේ කූටදන්ත බමුණාට අවධාරණය කරනවා විවේකී සෙනසුන් ඇසුරු කරනවා කමතහනක් අරමුණු කොටගෙන සිත සමාධිගත කරගන්නවා සිත සමාධිගත කරගන්නකොට සෝ අවිජ්ජං ලෝකේ පහය ඊළඟ ඡේදේ සෝ අවිජ්ජං ලෝකේ පහය විගතාබිජ්ජේන චේතසා විහෙරති හෙතෙම එකී භික්ෂුව ලෝකේ අවිද්‍යම් පහය. ලෝකයෙහි අවිද්‍යාව, ලෝභය, එහෙම ආශාව, එම කැමැත්ත අතහර විගතාවිජ්ජේන චේතසා විහෙරති පහා වූ ලෝභ සහගත සිතින් එනසම් ලෝභ රහිත සිතින් විහෙරති වාසය කරයි. අවිජ්ජාය චිත්තං පරි සෝදේති ලෝභය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ව්‍යාපාද පදෝසං පහය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සබ්බපන්න භූත භූත හිතානුකම්පී ව්‍යාපාද පදෝසං පහය ඒ වගේම ව්‍යාපාදය නැත්නම් ක්‍රෝධය අතහැර අභ්‍යාපන්න චිත්තෝ ක්‍රෝධ රහිත සිතින් සබ්බපාන භූත හිතානුකම්පී සියලු ජීවී සත්‍යාකරේ හිතානුකම්පාවෙන් විහෙරති වාසය කරයි ව්‍යාපාද පදෝ සා චිත්තං පරිශෝදේති ව්‍යාපාදයෙන් සිත පිරිසිදු කෙරේ තීන මිද්දම් පහය තීන මිද් විගත තීන මිද්දෝ. තීන මිද්දේ අතහැර පහව තීන මිද්දේ ඇතිව ආලෝක සංඤේ විහෙරති ආලෝක සංඥාවෙන් යුක්තව වාසය කරයි. සතෝ සම්පජානෝ එළඹ සිට සීනෝනින් යුක්තව තීන මිද්දා චිත්තම් පරිශෝධේති තීන මිද්දෙන් සිට පිරිසුදු කරේ ඒ වගේම උද්දච්ච කුක්කුච්ච ඒ වගේම විචිකිච්ඡං කියන මෙන්න මේ කියන ධර්ම අකතං කති කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි අකතං ගතිය කියලා කියන්නේ සැකය. සැක සැක නොමැතුව වාසය කරනවා. සැකයකින් තොරව වාසය කරනවා. විචිකිච්ඡා චිත්තම් පරිශෝධේති විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරෙයි. හරි. එතකොට දැන් මෙන්න මේ කියන අර විදියට බඳ විවේකයේ සෙනසුන් ඇති කරගෙන කර්මස්ථානයේ අරමුණු සිත පිහිටුවා කටයුතු කරන වික්ෂුන් වහන්සේගේ සිත තුල තදින් කාවැදිච්ච බැඳිච්ච පංච නීවරණ ධර්ම තියෙනවා නම් නිවනට ආවරණ කරන නිවන වළක්වන ඒ පංච නීවරණ ධර්ම තියෙනවා නම් ඒ කියන නීවරණ ධර්ම තුලින් සිත පිරිසිදු කරනවා කියන්නේ විස්කම්බන වශයෙන් ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් යටපත් කරනවා. කෙලෙස් ධර්ම යටපත් කිරීම සිද්ධ වෙනවා. එතකොට අපි මේ පංච නීවරණ ධර්ම පිළිබඳව මෙතනදී බුදුරජාණන් වහන්සේ උදාහරණ පහක් ගැන හැට දක්වලා උදාහරණ අනුසාරයෙන් ප්‍රකාශ කරනවා මම හිතන්නේ අපිට තව විනාඩි 5ක් 10ක් වගේ කාලය අරගෙන උදාහරණ පහත් අපි පැහැදිලි කරගෙනම අද දිනේට අපි කරන සාකච්ඡාව නතර කරමු. ඒ නිසා අපි තව විනාඩි 5ක් 10ක් විතර ඉදිරියට සාකච්ඡා කරමු මේ පංච නීවරණ ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ උපමානුසාරයෙන් මේ විස්තර කරපු කරන ලද විස්තරයක් තමයි මෙතනින් එහාට ඉස්සරහට අපිට හම්බ වෙන්නේ. සේයතාපි බ්‍රාහ්මණ පුරුෂෝ ඉනං ආදාය කම්මන්තේ ප්‍රයෝජෙය්‍ය. බමුණ යම්සේ පුරුෂයෙක් ණයගෙන කර්මාන්තයන්හි යොදවන්නේද තස්සතේ කම්මන්තා සමිජ්ජේයොන් ඔහුගේ ඒ කර්මාන්තය සමෘද්ධ වන්නා වුනම් සෝ යානිච පෝරාණානි ඉනමූලානි හෙතම යම් ඒ පැරණේ ණය මුත්‍රා වේද තානි තානිච්ච ධ්‍යාන්ති කරෙය්‍ය ඒවාද ගෙවව සංකරණීය සියාචස්ස උත්තරින් අවසිටන් දහර බර්ණාය අඹදරුවන් පෝෂණය කිරීම සඳහා මත්ෙහි ඉතුරු වූ මුදලක්ද වන්නේය දහසක් ඇතිවන්නේය එතකොට මිනිහෙක් ණය ආරං රස්සාවක් ව්‍යාපාරයක් කරනවා කර්මාන්තයක් කරනවා ඒක බලාපොරොත්තු වෙච්ච ආකාරයේ ප්‍රතිලාභ හිමි වෙනවා ණයත් ගෙවල ඉවර කරලා තමන්ගේ අමුදරුවන්ගේ කටයුතු ටිකක් කරගන්න අවස්ථාවක් ලැබෙන මුදලක් වගේ අත ඉතුරුනාම කොහොම එහෙම කල්පනා කරන කම්මන්තේ ප්‍රයෝජයෙන් කර්මාන්තයන් කියදෙවිනි සස්සනේතේ කම්මන්තා සමිජ්ජින්සු මා ඒ මාගේ ඒ කර්මාන්තයෝ සමෘද්ධෝහ සෝහං යානිච පෝරාණාන ඉනමූලාන සාමිච්ච ඥාන්ති ඥාන්තිං අකාසින් ඒ මම යම් මේ පැරණ අයමුදල් වූවේද ඒවා ගෙව අවසන් කළෙමි අපිට මේ උත්තරින් අවසිටන් දහර බරණාය. අමුදරුවන් පෝෂණය කිරීම සඳහා මාහට ඉතුරු වූ මුදලක් වන්නේ යැයි සෝ තතෝ නිදානං. එතන ඒ හේතු කොටගෙන පාමොජ්ජං ලබේත සතුටක් ලබන්නේය සෝමනසං අධිගච්ඡේය සොම්නසට පත්වන්නේ. සොම්නසට පත්වන්නේ. එතකොට පළවෙනි උදාහරණය තමයි කෙනෙක් ණය අරගෙන ව්‍යාපාරයක් කරලා ධනෙ උපයා ඒ ණය ගෙවලා මුදලක් අත්පත් කරගත්තට පස්සේ ඔහු තුල ඇති වෙන සතුට පිළිබඳව උදාහරණයක්. දෙවෙනි උදාහරණය සේයතාති මහරජ පුරිසෝ බ්‍රාහ්මණ සේයතාති බ්‍රාහ්මණ පුරිසෝ ආබාධිකෝ වස්ස දුක්ඛිතෝ බාලහගිලා. බමන යම්සේ පුරුෂේ ආබාධිත වූයේ දුක්ඛිත දුකටපත් වූයේ දැඩි ලෙස ගිලන් වූයේ වන්නේද බත්තංචස්ස නච්ඡාදෙය. ඔහුට ආහාරයේද රුචිනවන්නේය. නචස්ස කායේ බලමාත්තා. ඔහුගේ ශරීරයේහි බලමාත්‍රයක් නොවන්නේය. සෝ නොවන්නේද සෝ අපරේණ සමයේන. කෙතන පසු කාලයක තණ්හා ආබාධා මුච්චය. ඒ ආබාධයෙන් මිදුනේ නම් බත්සංචස්ස ඡාදෙය ආහාරයේ ඔහුට රුචි වන්නේද කායේ බලමත්තා සියා අස ඔහුගේ ශරීරයේ බලවත් බලමාත්‍රයේ කායික ශක්තියද වන්නේද තස්ස ඒවමස්ස ඔහුට මෙබඳු අදහසක් වන්නේ අහංකෝ පුබ්බේ ආබාධිකෝ අහෝසින් දුක්ඛිතෝ බාලහගිලානෝ මම පෙර ආබාධිත වූයෙන් දුකටපත් වූයෙන් දැඩි ලෙස ගිලන් වූයෙන් වේමි බත්පංචමේ නච්ඡාදේශි මට ආහාරයේ දෘචන වීය නචමේ ආසි කායේ බලමත්තා මාගේ ශරීරයේ බලමාත්‍රයක් දනවිය සෝම්හි ඒතරහි තම්හා ආබාධා මුත්තෝ ඒ මම දැන් ඒ ආබාධයෙන් මිදුනේ මිදුනෙන් වෙමි මට ආහාරයේ දෘචි වෙයි අතිමේ කායේ බලමත්තා මාගේ ශරීරයේ බලමාත්‍රයක්ද ඇතයයි සෝ තතෝ නිදානං හිතම ඒ හේතුවෙන් පාමොච්චන් ලැබේත් සතුටක් ලබන්නේය සෝමනස්සං අධිගච්ඡේය සොම්නසට පත්වන්නේ. එතකොට දෙවෙනි උදාහරණයේ හැටියට බුදුහාමුදුරුව බණිතෙන්ද පෙන්වා දෙන්නේ ලෙඩ වූ මිනිහෙක් ලෙඩෙන් සුවපත් වුණාට පස්සේ පෙරපසු ස්වභාවයන් පිළිබඳව සංසන්දනය කොට බැලීම. එතකොට මේ පෙරපසු ස්වභාවයේ සංසන්දනය කිරීම අර උත්තරීතර ආධ්‍යාත්මික ගුණ සංවර්ධනයක් එක්ක පසුව ගලපා දක්වනවා. සේයතාපි තුන්වෙනි කාරණාව සේයතාපි මහරජ පුරිසෝ භණ්ඩනාගාරේ බද්දෝ අස්ස මහ බ්‍රාහ්මණසේ බමුණ යම්සේ පුරුෂයෙක් බන්ධනාගාරයේ බැඳුනේ වන්නේද හෙතම පසෝ අපරේණ සමේන හෙතම පසු සමයක තණ්හා බන්ධනාගාරා මුක්ඛේය සොත්තින අබ්බේ සොත්තින සුවසේ අබ්බේන ධන වියදම් කිරීමකින් තොරව ධනය වැය කිරීමකින් තොරව තණ්හා බන්ධනාගාරා මුක්ඛේය ඒ බන්ධනාගාරයෙන් මිදෙන්නේ නම් නචස්ස කිංචි භෝගානං වයෝ ඔහු ගේ කිසිදු සම්පත් වැයවීමක් නොවන්නේද තස්ස ඒව මස්ස ඔහුට මෙබඳු අදහසක් වන්නේය අහංකෝ පුබ්බේ බන්ධනාගාරේ බද්දෝ අහෝසි මම පෙර බන්ධනාගාරයේ බැඳුනෙම් වූවෙමි සෝමිය ඊතරහි සම්හා බන්ධනාගාරා මුත්තෝ සුත්තිනා අබ්බේන ඒ මම දැන් සොත්තිනා සුවසේ අභයේන ධන ඊයදමකින් තොරව ඒ බන්ධනාගාරයෙන් මිදුණෙම් වෙමි නත්තිචමේ කිංචි භෝගානං වයෝ මාගේ කිසිදු සම්පත්තියක වැයවීමක් නැත. යයි සෝ තතෝ නිදානං හෙතම ඒ හේතුවෙන් ඒ කරුණ කොටගෙන පාමොක්ජං ලැබේට සතුටක් ලබන්නේ අධිගච්ඡේයං ගච්ඡේය සෝමනසං සෝමනසට පැමිණෙන්නේ. එතකොට තුන්වෙනි කාරණාව බන්ධනාගාරයෙන් නිදහස් වීම. හතරවෙනි එක 16 සම්බන්ධ උදාහරණයක් සේයතාපි බ්‍රාහ්මණ පුරිසෝ දාසෝ අස්ස අනත්තාදීනෝ පරාදීනෝ න යේන කාමං ගාමෝ බ්‍රහ්මණ යම්සේ දාසෝ පුරිසෝ දාස පුරුෂේ අනත්තාදීනෝ සාමා අයත් පැවතුම් නැති පරාදීනෝ අනුත් අය අනුත් අනුන්ය පැවතුම් නැති ඒ කියන්නේ Tamanට ඕන විදිහට කටයුතු කරන්න බෑ අනික කාටේ ස්වාමියාට ඕන විදිහට කටයුතු කළ යුතු වන්නේ න යේන කාමං ගාමෝ රිසිත්තේ රිසිතන්නක යා නොහැකි දාසෝ පුරිසෝ අසදාස පුරුෂයෙක් වන්නේද සෝ අපරේණ සමාසභාවයෙන් මිදෙන්නේ නම් අත්තාදීනෝ තමා අය පැවතුම් නැත්තේ අපරාදීනෝ අනුන් අය පැවතුම් නැත්තේ බුද්ධිස්සෝ නිදහස් වූයේ යේන කාමං ගාමෝ කැමති තැනක යා හැකි වන්නේ වේද තස්ස ඒවමාස හුරුදෝදහතරන්නේය අහංකෝ පුබ්බේ දාසෝ අහෝසින් අනත්තාදීනෝ පරාදීනෝ න යේන කාමං ගාමෝ මම පෙර අනුන් අයත් පැවතුම් නැති තමා අයත් පැවතුම් නැති කැමැති තැනක යා නොහැකි 16 16 කුවෙමි ඒ මම දැන් ඒ දාසභාවයෙන් මිදුණෙන් තමායත් පැවතුම් නැත්තේ අනුන් අය පැවතුම් නැත්තේ නිදහස් වූයේ කැමති තැනක යා හැක්කෙක් වෙමි. එයයි සෝ හෙතම තතෝ නිදානං ඒ හේතුවෙන් පාමුජ්ජං ලැබේත සතුටක් ලබන්නේ අධිගච්ඡේ සෝමනස්සං සොම්නසට පත්වන්නේ. එතකොට දැන් හතරයි. පළවෙනි එක ණය අරගෙන ව්‍යාපාර කරපු ණය පුරුෂයා පිළිබඳ දෙක ආබාධිත පුරුෂයා තුන බන්ධනාගාරයේ බැඳෙන පුරුෂයා හතර දාස පුරුෂයා. පස්වෙනි එක සේයතාපි මහරජ පුරිසෝ සද්ධනෝ සබ්භෝගෝ කාන්තාරද්දාන මග්ගම් පටිප්පජ්ජේය බ්‍රාහ්මන තේ යම්සේ බමුණ සධනෝ සභෝගෝ ධන දාන ධනය සහිත සම්පත් සහිත වූ පුරුෂයේ කාන්තාරා අධාන මාර්ගයට නිරුද්ධක කතරක මාර්ගයට පිළිපන්නේ වේද දුබ්බික්ඛන් දුර්භික්ෂ සහිත සප්පටි බයම් බිය සහිත වූ මඟකට පිළිපන්නේ වේද එතන සෝ අපරේණ සමයෙන් හිතන පසු කාලයේක සංකාන්තාරං නිට්තරෙය්‍ය ඒ කාන්තාරයෙන් සොත්තිනා නිට්තරෙය්‍ය සෝසේ එත්වා මේ නම් ගාමන් අනුපාපුනේය ගම් කෙලවරකට පැමිණෙන්නේ නම් කේමං අපටි බයං ෂේම වූ බිය රහිත වූ ගම් කෙලවරකට පැමිණෙන්නේ නම් පස්ස ඒවමස්ස ඔහුට මෙබඳු අදහසක් වන්නේය අහංකෝ පුබ්බේ සදනෝ සභෝගෝ කන්තාරද්දාන මග්ගම් පටිපජ්ජින් මම පෙර ධන ධනය සපහිද්ව මම කාන්තා රද්ධාන මාර්ගයකට පිළිපන්නේමි දුර්භික්ෂ සහ බය සහ බිය සහිත වෙච්ච සෝම්හි ඊතර හිතං කාන්තාරං නික්කින්නෝ සොත්තිනා ඒ මම දැන් සුවතේ කාන්තාරයෙන් නික්මුනේමි ගාමන්තං අනුප්පත්තෝ ගාමං ඛේමං ෂේම වූ බිය රහිත වූ ගම් කෙලවරකට පැමිණෙමි යයි සෝ තතෝ නිදානං ලබහේත පාමුජ්ජං ඒ හේතුව කර්ම ඒ නිසා ප්‍රමෝදයට සතුටට පත්වන්නේද සොම්නසට පැමිණෙන්නේද වේ. හරි. එතකොට තව ඒව මේවකෝ මහ බ්‍රාහ්මණ බමුණ ඉපරිද්දෙන් බික්කු භික්ෂුව යථා ඉනං නයක්සේ යථා රෝගං රෝගයක්සේ යථා බන්ධනාගාරං බන්ධනාගාරයක්සේ දාසබ්යං දාසභාවයේසේ කාන්තාරාද්ධාන මග්ගං කාන්තාරා අධාන මාර්ගයේසේ එවං ීමේ පංච නීවරණේ අපහීමේ අත්තනි සමනුපස්සති මෙසේ මේ පංච නීවරණ ප්‍රහීන නො වූ තමන් පිළිබඳව තමා කෙරෙහි නුවණින්ලා දකි එතකොට අර කියපු උදාහරණ පහ ආශ්‍රයෙන් Taman තුල පංච නීවරණ ධර්මයන්ට වසඟ වෙච්ච ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා. සේයතාවේ මහරජ මහරජ බ්‍රාහ්මණ බමුණ යම්සේ ආන් යස ආනන්‍යම් ණය නැති බවසේ ආරෝග්‍ය නිරෝගී බවසේ බන්ධනාගාර මොක්ඛං යතා බන්ධනාගාරයෙන් මිදීමසේ යතා බුද්ධිස්සං දහසන් වීමසේ කේමන්ත භූමිය ශ්‍රේමන්ත භූමියකට පැමිණීමෙන් එවමෙම මෙපරිද්දෙන් බමුණ භික්ඛු භික්ෂුව ඉමේ පංච නීවරණයේ පහිනේ පංච නීවරණ ප්‍රහීන වූ ප්‍රහීන අත්තනි තමා කෙරෙහිලා සමනුපස්සති බලන්නේ තස්මී පංච නීවරණයේ පහිනේ අත්තනි සමනුපස්සතෝ පාමොජ්ජං ජායති අන් ප්‍රමෝදයක් ප්‍රීතියක් ඇති වෙනවා පමුදිතස්ස පීති ජායති ප්‍රමෝදය පීවහට පීතිය ඇති වෙනවා පීතිමනස්ස කායෝ පස්සම්බති පීතිච්ඡත්තහුගේ නාම කාය සංසිඳෙනවා පස්සද්ද කායෝ සංසිඳුණු කයක් ඇත්තේ සුඛං වේදේති සුව විඳිනෝ සුඛිනෝ චිත්තං සමාධියති. අන්න සුවපත් වූ ඔහුගේ සිත සමාධිගත වෙනවා. ඒ කියන්නේ දැන් මේ පංච රූපාවචර ධාන උපදවා ගන්නට සුදුසු තැනට ඔහුගේ හෝ උන්වහන්සේගේ සිත සකස් වෙලා තියෙනවා කියන කාරණාව. එහෙමනම් අපිට අද මෙතනින් එහාට සූත්‍ර දේශනාව තවදුරටත් සාකච්ඡා කරන්න ඉඩක් නැහැ. ඒකෝට ධානය පිළිබඳව සහ විපස්සනාව ඒ වගේම අර ධානාපාදක කොටගත් විශේෂ අභිඥා උපදවා ගැනීම ආදී පිළිබඳව විස්තර මේ සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා වෙනවා. අපි ඒ කොටස ලබන සතියේ සාකච්ඡා කරමු. එතකොට මේ පංච නීවරණ ප්‍රහාණය වීම දක්වා එතකොට මේ කියවෙන්නේ එතනත් ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය පිළිබඳවමයි එකී ආධ්‍යාත්මික ගුණ සංවර්ධනයේම යාගයක් උත්තරීතර යාගයක් හැටියට ආනිසංසදායි යාගයක් ඒකට බුදුරජාණන් වහන්සේ කුරුදන්ත බමුණාට විස්තර කරලා දෙනවා. හොඳයි එහෙමනම් අපි අද සාකච්ඡා කරපු තැනට අදාළව යමක් පිළිබඳව ඔබ වහන්සේලාට විමසන්න තියෙනවා නම් ඒ හොඳයි. එහෙමනම් මුකුත් ගැටලුවක් නැහැ පැහැදිලි නේද? අපි එහෙමනම් ලබන සතිය ඊළඟ කොටස මේ සාකච්ඡා කරමු. අපිට එතකොට දීගණිකායේ අවසාන කොටස තමයි දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉනවට පත්‍රයෙන් සාහිත්‍යත්මේ තිබෙන උත් අධ්‍යයනයේ බොහෝ දුරට අපිට ලැබෙන සතියේ ඉවෙන්ට් නිමාවට පත් කරගන්න පුළුවන් වේවි. ඒකෝට අදත් අපි සාකච්ඡා කරපු කාරණා ටික ඔබ වහන්සේලා අවධානයට ගන්න. මේ කියන කාරණා ටික යාගයක් එක්ක ගලපලා භික්ෂු ප්‍රතිපදාව පිළිබඳව අවධාරණය කරන්නේ සීලමය ප්‍රතිපදාව පිළිබඳව අවධාරණය කරන්නේ ඇයි කියන එක දැන් ඔබ වහන්සේලාට පැහැදිලි වෙනවා. යාගයක් කියලා කියනකොට එහෙම නැත්නම් දානයක් කියලා හිතන කියනකොට අපි සාමාන්‍යයෙන් මූලික වශයෙන් කල්පනා කරන්නේ භෞතිකව තව කෙනෙක්ගේ යහපත පිණිස කරන පරිත්‍යාගයම යාගයක් ලෙසයි අපි දකින්නේ කල්පනා කරන්නේ. ඒ බුදුහාමුදුරුවෝ ඒ කියන පරිත්‍යාගයට අමතරව ආධ්‍යාත්මික ගුණ සංවර්ධනයම යම්කිසි ප්‍රතිපදාවක් වෙනුවෙන් ජීවිතය තුළ කැපවීම ත්‍යාගයක් හැටියට පෙන්වා දෙනවා. ඒට හේතුව තමන්ටත් අනෙකාටත් මහත් ආනිසංස ඒ තුලින් ලං කරලා දෙන නිසා තමයි යාගේ යාගමේ ප්‍රතිපදාව තුළ තවදුරටත් මේ කියන කාරණා විස්තර කරලා දෙන්නේ. කෙනෙක්ගේ කුස නිවනට වඩා ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය තුළින් කෙනෙක්ගේ සාංශාරික සුභසිද්ධිය සලසා දෙන්න පුළුවන් නම් සුභසිද්ධිය සලසා ගන්න පුළුවන් නම් ඒක කොයිතරම් උත්තරීතරද කියන කාරණාව මේ දක්වා අපි සාකච්ඡා කරපු කාරණාව තුළ පේනවා. ඒ සම්බන්ධ කරගත්ත යම්කිසි ප්‍රශ්නයක්, ਵਿਚාරයක් ඔබ වහන්සේලාට යොමු වුණොත් මම හිතන්නේ බොහොම පහසුවෙන් ඔබ වහන්සේලාට පිළිතුරු ගොනු කරගන්න පුළුවන් වේවි. දේ පිළිබඳව අවධානය සැලකිල ගන්න මේ සත්‍යය කරන අපතබන සත්‍ය නැවත හමු වෙමු. එතකම බොහෝසෙල්ලාගේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තෙරුවන් ප්‍රාර්ථනා කරමින් මේ පොස්ට් එක නිරුවන් කරනයි.